අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ධර්ම සාකච්ඡාවකට යොමු වෙන්නයි හදන්නේ මම ඊයේ වෙලා ගත්ත නිසා විශ්ව කතා කරන්න හඳුන්වා දීමක් සම්බන්ධව අද වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි අද ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරනවා අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දෙන විදියට අපේ අවසරයි අවසරයි ස්වාමින් වහන්ස අද කැන්බරා නුවර පාත්මනා නිවාසික වැඩ භාවනා වැඩමුළුවේ දෙවැනි දවස අද ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න දිහා බැලුවහම සමහර ප්‍රශ්න බොහොමයක්ම එකම ආකාරයේ අත්දැකීම් තමයි විස්තර කරලා තියෙන්නේ මම පුළුවන් තරම් උත්සාහ කරා මේ පරයන්ක භාවනාවේ ප්‍රශ්න එක එකට ඉදිරිපත් කරන්නත් සක්මන් භාවනාවේ ප්‍රශ්න වෙනම ඉදිරිපත් කරන්න. මම ඉල්ලා සිටිනවා ඉදිරි දවස්වලදී මේ භාවනා දෙක පිළිබඳ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට වෙන වෙනම ඉදිරිපත් කරොත් අපිට වෙන් කරලා හඳුනා ගන්න ලේසියි කියලා. පළවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ මේ මාගේ ප්‍රථම නිවාසික භාවනා වැඩමුළුවයි. වැඩමුළුවට සහභාගී වීම සඳහා ඊටමත් සැහැල්ලු සිතින් මෙහි පැමිණීමේ කිසිම බලාපොරොත්තුවක් හිතේ නොතිබිනා ආනාපාන භාවනාවේ මෙන්ම සක්මන් භාවනාවේදීද හිතෙහි එක ඒකාග්‍රතාවයක් පවත්වා ගැනීමට නොහැකිය. විනාඩි කිහිපයක් සිහියෙන් සතියෙන් සිටියද ඉන්පසු සිතුවිලි සමුදායක් එම් සතියට බාධා කරයි. තද නිදිමත ගතියක් ඇති කරයි. වැඩමුළුව ඉවර වී ගෙදර යන ආකාරය සිතින් සංවිධානය කරයි. භාවනා වැඩසටහන සහ ගෙදර සංසන්දනාත්මකව ගත් කල ගෙදර යාමෙන් ප්‍රතිඵලයක් අත් නොවන බව වැටහේ. භාවනාව ඉදිරියට සවිමත්ව කරගෙන යාමට උපදේශයක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සහල්යෙන් පටන් ගත්ත කීතිය හොඳයි. නමුත් අපි කලබල වෙන්න නරකයි. මේ නීවාසික භාවනා වැඩමුළුවක මේකට පදම් වෙන්න නැත්නම් මේ නීවාසික භාවනාවට හරි පරි ගැහෙන්නම දවස් හයක් යනවා. ඊට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ඒකේ ප්‍රතිඵල මොකක්ද කියලා. ඒක නිසා අපි මේ තියෙද්දි ඒ කියන්නේ යම් විදියකට හිතවිලි පාදා තියෙද්දි සැලසුම් කරන හිත තියෙද්දි අපි ටික දවසක් කරගෙන යන්න ඕනේ. කරගෙන යනකොට තමයි අපිට පළවෙනි දවසේ ප්‍රතිඵල දෙවෙනි දවසට දෙවෙනි දවසේ ප්‍රතිඵල තුන්වෙනි දවසට විදියට ඒකේ ගුණයක් ඇති වෙන්නේ. ඒ නිසා අපි කලබල වෙන්නේ නැතුව කාලසටහන දිගට කරගෙන යන්න. එතකොට අපි යොදන කාලයට සාපේක්ෂව ප්‍රතිඵල 50ට වැඩි අවස්ථාවල හරි ගිහිල්ලා තියෙන එක තමයි මගේ අත්දැකීම නිසා ඉවසීමෙන් ඉස්සරහට යන්න කියලා කියනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා නිින්ද යාම පිළිබඳව. ඉඳගෙන භාවනා කිරීමේදී නිින්ද යාම නැති කර ගැනීමට පිළියමක් කරුණාවෙන් පහදා දෙන්න. තවත් ඒ වගේම ප්‍රශ්නයක්. ත්‍රිවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාව භාවනාවට වාඩි වී සිටින ඉරියව්ව ගැන අවධානයෙන් සිටිමි. හුස්ම රැල්ල ඊටම සියුම් බැවින් එයට අවධානය යොමු කිරීම අපහසුය. ඉරියව්ව දෙස බලා සිට සුළු වේලාවකින් සිතුවිලි කරාද, ඉන්පසු සුළු වේලාවකින් නිින්ද වැනි තැනකටද යයි. නිින්ද වැනි ස්වභාවයක් අවදි අවදි වනුයේ වේදනාවත් සමගයි. ඉන්පසු කකුලේ වේදනාවක් දිගටම පවතී. ඔබ වහන්සේ ඊයේ අනුශාසනා කළ පරිදි පහත සඳහන් ක්‍රම දෙක අනුගමනය කිරීමට උත්සාහ ගනිමි. නිින්ද යන ස්වභාවයට අවදි වීම නිින්ද යන වැනි ස්වභාවයට යන මොහොත කෙරෙහි බලා සිටීමටද බලා සිටීම උත්සාහයක් කළද නිින්දෙන් අවදිවන මොහොත කෙරෙහි සිහියෙන් දැන ගැනීම උත්සාහ කළද එය අපහසු විය. නිින්ද යාම අවදි වීම ඉබේම සිදුවේ. ඔබ වහන්සේ අනුශාසනා කළ පරිදි නිින්ද යාමට අවදි වීම තවදුරටත් පැහැදිලි කරන්නේ නම් මැනවි. දෙවෙනි කොටසේ ප්‍රශ්නේ කකුලේ වේදනාව එන විට අනෙක් කකුල දෙස බැලීම. මෙහිදී යම් වෙලාවකට අනිත් කකුලේ වේදනාව නොදෙනියයි. කකුලේ වේදනාව දරාගත නොහැකියයි නැහැගේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. නින්ද පිළිබඳවයි ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අපි පොදුවෙන් ගත්තොත් නින්ද කියන එක භාවනා පැත්තෙන් කියනකොට අවිද්‍යාව මෝහය නියෝජනය කරන එකක්. ඉතින් අපේ හිතේ කෙලෙස් මුල් තුනක් තියෙනවා රාගය, ద్వේෂය, මෝහය කියලා. කොයි වෙලාවක හරි මේ නිින්ද මෝහය එළියට එන්නේ රාගය, ద్వේෂය යටපත් වෙච්ච වෙලාවක. ඉතින් ඒක නිසා නිින්දක් එනකොට අපිට පේනවා නිින්දට ඒ yaadෙනකොට ලෑස්ති වෙනකොට රාගයක් හෝ ද්වේෂයක් ආවොත් ඒ නිින්දට යන්නේ නිින්ද ඇවිසෙන. එනිසා සමහර විටක මේ නිින්ද භාවනා ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. භාවනාදී අපි එකම අරමුණක එකම ඉරියව්වක ටික වේලාවක් ඉන්නකොට අපි දෙන්නේ ඉරියව්ව හෝ අරමුණ රාග ජනක අරමුණ හෝ ද්වේෂ ජනක අරමුණක් නෙවෙයි. ඒකට ඒකට හිත සම්පත් වේගන යනකොට අධික උච්චතර රාග ද්වේෂ අඩු වෙනකොට අපේ හිත හුරු නෑ ඒකට. ඒ නිසා අපේ හිත ඊගාට තියෙන විකල්පෙට යනවා නිින්දට. මේකෙදී මේ ටික තේරුම් ගත්තට පස්සේ දෙවෙනි පැත්තක් තියෙනවා බලන්න. මේක ඇතර කෙලෙස් නින්දක්ද නැත්නම් හිත සංගවි ගැනීමක්ද කියලා. හිත සංගවි ගැනීමට කියන්නේ ලීන භාවය කියලා. හිත නිලීන වෙනවයි කියනවා. නින්ද කියලා කියන්නේ තීන මිද්ද කියන දේ. මිද්ද කියලා කියන්නේ මේ ෆ්‍රිජ් එකට අයිස් බටර් ටිකක් දාපුවම මිදෙන්නේ. කර්මන්නේ නැති වෙන්නේ. පාන් කැලක ගහන්න බැරි මට්ටමටපත් වෙන්නේ. ඒකට කියනවා මිද්ද කියලා. චෛතසික හිත ඇකිලෙන එකට තීන කියලා කියනවා. ඉතින් ඒක මේ විදිහට ඇකිලෙන්නේ ඇවිස්සෙන රාග නැති නිසා. ඉතින් ඒ විදිහට ඒකාකාරී අරමුණට හිත දානකොට කෙලස් නින්දක්ද තීන මිද්දද කියලා දැනගන්න දෙවෙනි ලිපියේ උත්සාහයක් කරන් තියෙනවා. ඒ කියන්නේ නින්දට ක්ලාස් වෙලා යන්න. නමුත් ඒක අල්ලගන්න බැරිලා. ඊට පස්සේ හිත නින්ද නැගිටින වෙලාවේදී වේදනාවට නැගිටිනවයි කියලා තමයි ලියවිලා තියෙන්නේ. එතකොට මේ වේදනාවට නැගිටිනවා කියන එක මේ මම දැන් මෙතන කියන කයට නැගිටීමක් විදියට තමයි දකින්න පුළුවන් නම් කියන්න පුළුවන් නිින්දෙන් අවදි වෙන්නේ කයතයි හිත නන්නත්තර වෙලා නැහැ. මේක නැවත නැවත තහවුරු කරගන්න. නිින්දෙන් නැගිටින වෙලාවේ නැගිටීම ඇති වෙන්නේ පුළුවන් තරම් සතිය අරමුණකටද නන්නත්තර අරමුණකටද. ඉතින් මේක යෝගාවචරය විසින් කළ යුත්තක්. තමන්ට තියෙන නිදිමත නම් නිින්දෙන් අවදි වෙනකොට අවදි වෙන්නේ තමන්ගේ හුස්මටද කයටද කියලා දැනගන්න දැනගෙන ඒක හරියට වාර්තා කරන්න පුළුවන් නම් ඒකෙන් අපිට බලන්න නිින්දක් මේක නිින්දක් නෙවෙයි හුඟක් වෙලාට දීන භාවයකට යන්නේ කියලා. ඒකට මේ කියන්නේ දීන භාවයේ අවසාන කෙලවරනේ. අවසානයේ අපි අරමුණට අවදි වෙනවා. වේදනාවකට නැත්තම් ඉන්න ඉරියව්වට නැත්තම් ආනාපානට. ඒක සාතික කරලා කියන්න පුළුවන් නම් සෑහෙන දුරට කියනවා මේක නිින්දක් නෙවෙයි. දෙවෙනි එක තමයි ඒක තමයි අමාරු මේක අල්ලගන්න බලාගෙන ඉන්න අරමුණ එnde ende ende ende එපා වීමකට ලක් වෙනවා. එnde ende ende ende සිව්මයකට ලක් වෙනවා. එnde ende ende ende ඒකාකාරී බවට ලක් වෙනවනම් ඒ නිින්දකට යන්න පෙර පෙරමඟ ලක්ම තමයි. යම් විදියකට තමන්ගේ අරමුණ කයටම ගියොත් නැත්නම් කයම අරමුණ වුණොත් ආනාපානෙම අරමුණ වුණොත් එnde ende ende ende එක නිර්වර්ණ වෙනවා. නැත්නම් විරංජනේ වෙනවා ඒකාකාරී වෙනවා මේ ඒකාකාරීකම දැක්කේ නැත්නම් ඒක දැක ගන්න තරම් ලෑස්තියෙන් ගියේ නැත්නම් හිත ඉක්මනටම ගිලෙන දෙකට වැටෙනවා. ඉතින් වැඩමුළුවක ඉන්නකොට අරමුණ ශීඝ්‍රයෙන් ඒකාකාරී වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා මේ නින්දට සාපේක්ෂව අරමුණේ පැවැත්ම නින්දට සාපේක්ෂව අරමුණේ සියුම් භාවය නින්දට සාපේක්ෂව අරමුණ කම්මැලි වෙන ගතිය ඒකාකාරී වෙන ගතිය බලනවා කියන එක තමයි මේ නින්දට බලාපොරොත්තු වෙන නින්දට ලැස්සෙලා යනවා කියන එකෙන් කියන්නේ. ඒක නිසා නින්ද කියන එක කෙලිම පශ්චාත්තාපයකට දාන්න නැතුව භාවනා ප්‍රතිඵලයක් කියලා හිතන්න පුළුවන් රාගයේ ද්වේෂය අඩු වෙන දෙක නින්දෙන් අවදි වෙන්නේ අරමුණට නම් අපි තවදුරටත් කියන එක නින්දක් නෙමේ දීන භාවයක් නිදීන භාවයක්. ඒත් එක්කම බලනවා නින්දට යන්න ඉස්සරලා අපි අරමුණ හරහනම් යන්නේ අපේ මූල කර්මස්ථානයේ හරහන ඒක තවත් සාක්තියක් මේක ලීන භාවයක් නින්දක් නෙවෙයි. එතකොට අපි ලින්දේ මුලැමැදාග තුන අල්ලනවා වගේ. ලීන භාවයේ මුලැමැදාග තුන අල්ලනවා. ඒක මැද අල්ලන්න තාම බෑ. අපි ඉස්සරහට යනකොට සාකච්ඡා කරමු. කොහොමද මැද අල්ලන්නේ කියලා නිසා මුල අල්ලන එක තමයි. අග තමයි අල්ලන්නේ. ලින්දෙන් අවදි වෙන්නේ මොකේද? අවදි වෙන අරමුණ මේකයි කියලා ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නම් ඒක බොහෝ විට තමයි අය හෝ ඉරියව්ව හෝ මූල කර්මස්ථානේ නම් මේක බොහෝ විට লীන භාවයක් වෙන්න පුළුවන්. අනිත් මේ මේ කාලකුණේදී හබල්නකොටත් බොහොම නිකන් නින්දට බරයි. අනිත් එක මේ පිටකොන්ද හේතු වෙලා තිබුණොත් කොහේ හරි බුද්ධි යන්න පුළුවන්. පිටකොන්ද කෙලින් තිබ්බොත් බුදු වෙන්න පුළුවන්. ඒ නිසා නිස්සන්න වනේ ඒ දවස්වල තිබුණා පොඩි භාවනා ශාලාවක්. හැම කෙනාම වටේටම තමයි වාඩි වෙන්නේ. ඉතින් ඥානදාන ලෝකා මේ බිත්තික ටික නොතිබුණා නම් කීව දෙනෙක් බුදු වෙන්න ඉඩ තිබ්බයි කියලා. මොකද ගිය ගමන් ඒකට හේතු වෙච්චාම ඉතින් මේ අපි ආරාධනා කරන්නේ ලෑස්ති වෙන්නේ නින්දටම තමයි. ඒ නිසා කය ඍජුව පැවැත්වීම ලේසියි. ඒ නිසා කියනවා යම් කෙනෙකුට මේ නින්ද ප්‍රශ්නයක් වෙනවා. එයාට සාපේක්ෂව බලන්න පුළුවන් සක්මණේදී නින්ද එනවා අඩුයි. එහෙමනම් හිතගෙන පරියන්ක කරන්න. මේ මූල කර්මස්ථානේ බලන්න කියලා. හිතගෙන ඉන්න ඉරියව්. ඉරියව් පවත්තන්න ඕනනේ. ඉරියව් පවත්තන්න යනකොට දිලවත් එන්නේ. ඒ වගේ අපි ඉන්ජෙක්ෂන් එකක් කරනවා, ඔපරේෂන් එකක් කරනවා. හෙට අනිදා අපි දැන් නිකන් ඉන්ජෙක්ෂන් එකක් දීලා බලමු. හරි ගියේ නැත්නම් ඊට වැඩිය ශල්‍ය කර්ම වලට දාලා බලන්න. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාව භාවනාවට වාඩි වී සිටින ඉරියව්ව ගැන අවධානයෙන් සිටිමි. හුස්ම රැල්ල මතුවී සියුම් බැවින් හුස්ම රැල්ල ඊටම සියුම් බැවින් එයට අවධානය යොමු කිරීම අපහසුය. ඉරියව්ව දෙස බලා සිට ඊට සුළු වේලාවකින් සිතුවිලි කරාද ඉන්පසු සුළු වේලාවකින් නිින්ද වැනි තැනකටද යයි. නිින්ද වැනි ස්වභාවයකින් අවදි වනුයේ වේදනාවත් සමගයි. ඉන්පසු කකුලේ වේදනාව දිගටම පවතී. මම කිව්වේ එම ප්‍රශ්න දෙක. සමා වෙන ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නය. මම ඊයේ උදේ වරුවේ සිදු කළ පරියංක භාවනාවේදී හුස්ම ඇතුල්වීම පිටවීමට අවධානය යොමු කරගෙන සිටියෙමි. විශේෂයෙන් ආස්වාස ප්‍රාස්වාස හෝ ඇතුළුණා පිටුණා ලෙස වචනෙන් නොසිතා අවධානයේ පමණක් යොමු කර සිටියෙමි. එවිට විනාඩි 10කින් පමණ සිතුවිලි එන්නේ නැති ස්වභාවයක් ඇතිවිය. හුස්ම දෙසම තවදුරටත් බලා සිටියෙමි. මෙවිට නින්දගේ ස්වභාවයක් ඇතිවිය. අද උදේවරුවේදී පරයන්ක භාවනාවේදී පෙර පරිදිම හුස්ම ඇතුළුවීම පිටවීමට අවධානය යොමු කරගෙන සිටියෙමි. නාසයේ කෙළවර හුස්ම වැදෙන ස්ථානයේ වෙත හිස හිත යොදාගෙන සිටියෙමි. විශේෂයෙන් වචනෙන් කිසිවක් නොසිතා අවධානයේ පමණක් නාසිකාග්‍රයේ දෙස යොමු කෙලෙමි. නැවතද නින්දගේ ස්වභාවය ඇතිවිය. වෙනත් සිතුවිලිද නැමැතිවිය. වරින් වර ශරීරය පැද්දී ගොස් කිරා වැටුණු විට ගැස්සීමක් සිදුවන ආකාරයක් දැටවිය. නමුත් ඇස්සර බලන විට ශරීරයේ කෙලින් හිඳගෙන සිටින අයුරු අයුරුම ඇති බව තේරුම් ගත්ෙමි. ආනාපානසති භාවනාවේදී මෙම අත්දැකීම සාමාන්‍ය තත්ත්වයක්ද නැතිනම් මේ தත්ත්වය මග හරවා ආනාපානයේ වෙත සිත යොමු කිරීමටත් භාවනාව දිගටම පවත්වා ගැනීමටත් යම්කිසි උපක්‍රමයක් භාවිතා කළ හැකිද ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශ කළ පරිදි මාහට වැටහුනේ පරියංක භාවනාවේදී සිතුවිලි නොමැති එහෙත් නිින්ද ගියා වෙන ස්වභාවය වශී කර ගන්නා ලෙසයි. මා මෙහිදී කළ යුත්තේ එයද. ඒ සිදු කරන්නේ කෙසේද? අපහාට කරුණාවෙන් මෙම කරුණ පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. මේ ලිපියේ සඳහන් වෙලා තියෙනවා නිින්දෙන් අවදි වෙන්නේ අරමුණටයි කියලා. ඒක නිසා මේ වැනි කෙනෙකුට පුළුවන් මට හැම පරියන්කේතු වගේ සාර්ථකත්වයකට නිින්ද එනවා. මේ නිින්ද කියන එක එක සැරේ වෙන එකක් නෙවෙයි. ඒක ටික ටික ටික ටික තමයි පසුබිම සකස් වෙලා එන්නේ. ඒ පසුබිම සකස් වෙන එකේ සෞඛ්‍ය සම්පන්න වෙනවනම් අරමුණ සියුම් වීමට සාපේක්ෂව තමයි ඔය දීන ගතිය, නිදිබර ගතිය වැඩි වෙන්නේ. ඒ නිසා අරමුණේ විපරිණාමය යම් ප්‍රමාණයකට ගොරෝසු හෝ මධ්‍යස්ථව පටන් ගන්න අරමුණ එnde end end සිවුම් වෙන එක හොඳ දෙයක්. ඒක මේ විදිහට කියත හැකි අරමුණ සිංහන කරන කෙලෙස් සිවුම් වෙනවා. නමුත් ඒ වෙනකොට නිින්ද රිංගන්ඩීද තියෙනවා ඒකට යෝගාවචරය අවදි වෙන්නේ නැත්තම්. යෝගාචරය දාන්නේ නැත්තම්. එයා සැකකේතොත් බලන්න තිබුණ අරමුණක් නැතුව ගියා කියලා හිත වික්ෂිප්ත වුණොත් නිින්ද එන්න පුළුවන්. නෑ අරමුණ නැතිවීම, ඡේවීම භාවනාවේ දියුණුව, ප්‍රතිපදාවේ දියුණුව, කෙලෙස් හදවීමක්. ඒ නිසා මම මේ ඇති කරගත් අවස්ථාව හොඳට බුද්ධ විඳින්න නම් අවදීන් ඉන්න ඕනේ කියලා දැනගත්තොත් ඒ නිදිබර ගතියක් වටින් හොල්මන් කරන බව දැනගන්න පුළුවන්. ඒක දැකීම නම් හරීම විනෝද ජනක දෙයක්. අපේ හිත කෙලස් තියෙනකන් අවදියෙන් ඉන්නවා. ඕනම වෙලාවක අපිට සම්දර්ශනයක් කරන්න කටයුතු කරන්න ඕන නම් අපිට මොකක් හරි කෙලෙසක් අවිතර ඉන්න ඕනේ. එතකොට අපි පුදුමාකාර හැකියාවන් පෙන්වනවා. කෙලස් නැහැනේ. ඊට පස්සේ අපිට සභාවට යන්නත් ලැජ්ජයි. මොනවක්වත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ කාර්යශීලී ජීවිතයක් කියලා කියන්නේ අවදියෙන් ගත කරන ජීවිතයක් කියලා කියන්නේ මේ සතියෙන් තොර මොකක් හරි කෙලෙසකට පොර දාගෙන ඒක තමයි අද මේ සමාජයේ කරන වැඩේ. අපිට පුළුවන් ද එහෙම කෙලෙසයක් නැතුව අවදි වෙන්න. ඒක තමයි බුදුරජාණන්සේගේ අප්‍රමාදික කියන්නේ. කෙලස් අවිශ්චිලකින් තොර කෙලස් වල කියන්නේ අවිසෙන අවිසෙන කියලා කියන්නේ කෙලස්. අවිශ්චිකින් තොරව අවදි වෙනවයි කියනකොට ඒක ළඟදිගේ ඉලට පින්න පේන්නේ. ඉතින් ඒකට බුදුරජාණන්සේ කරන්නේ කැමැති යෝගාවචරයට අරමුණක් දීලා ඒ අරමුණ කුරෝසු තන, සියුම් තන, අතිසියුම් තන දක්වා ක්‍රමයෙන් බසගෙන යන්න කියනවා. යනකොට නිදිමත එන්න පුළුවන් බව සැලකිල්ලෙන් ගිහිල්ලා නිින්ද නැතුව ඒකට අවදි වෙන එක අපිට අම්මලා තාත්තලා කවදාවත් උගන්වන්නේ නැහැ. අපිට කවදාවත් පන්ති කාමරයක උගන්වන්නේ නැහැ. කිසිම විෂයක් මේ ලෝකේ නැහැ. විෂයන් තියෙන්නේ විෂය අවසන විෂයන් තමයි. මොකකින් හරි අවසන. ඒකට විෂය තමයි අවිතෙන්නේ. බුදුජානසෙන ඒක බස්සලා කියලා කියනවා ඒ තියෙද්දිත් අවදි වෙන්න පුළුවන් අප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඒකට සූදානම් යන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ. ලෑස්තිලා ගියොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ කලබලකම් කටළු වල තියෙද්දී අඩු පුබ්බගෙන දඟලන එක නෙවෙයි වැඩි. කරදරකම් කටළු මොනවත් නැති වෙලාවෙත් පූර්ණ අවදියකින් පූර්ණ ශ්‍රද්ධාවකින් ගත කරන්න පටන් අරගත්තොත් හරිම අහිංසකයි. ඒක හරිම නිහතමානී දෙයක්. ඒ නිසා මේ නින්දට සූදානම් වෙන එක තමයි මේක දි කරන්න තියෙන නිසා ඒ බැහැගෙන යන හැටි නිකන් මේ ගඟකට හිමීට බහින්නා වගේ මොහොතකට හිමීට බහින්නා වගේ ටික ටික ටික ටික ටික ටික අර අධික අවිසිච්ච මානසික ඉඳලා tempat මානසිකට යන්නේක කරනකොට ඒ යෝගාවචරයාගේ මේ වෙලාවේදී හිත පිට ගියොත් ගස්සලා නිකන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දීලා වගේ ආයෙ ගෙනත් දානවා. සමහර ඇත්තෝ ඉන්නවා මේ වගේ ආසනෙ ඉඳද්දි ගැස්සෙන ගැස්සිල්ලට බිමට පෙපෙනවා. පෙරලෙන්න ඉඩ තියෙනවා. මොකද යෝගාවචරයට ඕන කරලා තියෙන අරමුණ දිගේ යන්න. අරමුණ දැන් ගෙවිලා. ඒතකොට නිින්දක් ඇවිල්ලා. ඔය තියෙන අල්ලපනල්ලේ සද්දකින් හරි වේදනාවකින් හරි හිතේ මීට පිට යනවා. පිට ගිය ගමන් නිකන් මොකද්දෝ බයලජ්ජාවක් ඇති කරලා ආයෙ ගෙනලා අතාරිනවා අර හිතපු තැනට. ඒ යාන්ත්‍රණය අපේ ඇඟේම තියෙන පවට බයක් සහ ලැජ්ජාවක්. ඒක හැබැයි මුලදි මුලදි හරි වේගෙන් එනවා. ඊට පස්සේ ටික වේලාවක් යනකොට ඒක පුරුදු කරලා පුරුදු කරලා එමීට එමීට එමීට එමීට වෙන්න පටන් අර ගන්නවා. එහෙම කරලා තමයි අපිට මේ නිින්ද කියන එක හදාර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට හරි ආධාරකයි මේ සක්මන. සක් පරියන්කට ඉස්සලා හොඳට සක්මන් කරුවොත් හොඳට බැටරිය charge වෙලා තිබුණොත් වීර්ය ආරම්භ වෙලා තිබුණොත් ওই කටයුත්ත හොඳ දවල් එළිය සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ කැමරට පස්සේ නිින්දෙන් පස්සේ සක්මන් නොකර භාවනා කළොත් වයසට ගිය අයට මේ ගතිය හුඟක් වැඩි. ඒ මොකද අර මේ ඉඳුරංගේ තියෙන කුසීත ගතියක් ඒ වෙලාවේ තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේ වෙලාවට වීර්ය ආරම්භ කරලා පටන් අරගන්නයි කියලා කියනවා. වීර්ය නිින්දට බලාපොරොත්තු යන්නේ කියලා කියනවා. නිින්දෙන් පස්සේ අවදි වෙන්නේ Tamange අරමුණටම කියන්නේ අරමුණමට අරමුණටමද කියන එක නැවත නැවත බලන සුළු ගතියෙන් ගත කෙරුවොත් හිමීට හිමීට හිමීට උගෙන් ගොඩ එන්න පුළුවන්. මම ආනාපාන සති භාවනාවේ යෙදෙමි. හුස්ම හොඳටම සියුම් වූ පසුව මට පාලනය කළ නොහැකිසේ දැනෙන සිනහවකින් මෝ පිරී ගියේය. ඒ එසේ වන්නට දී හැර බලා සිටියෙමි. එම කාලය බොහොම ආස්වාදජනකය. නැවතත් හුස්ම දැනෙන්න ගත් විට එය තවමත් ඉතා සියුම්ව තැන්පත්ව ඇති බව වැටහිනා. ටික වේලාවකට පසුව මෝ දෙපසින් කට දෙපැත්තෙන් ඇදෙනවා මෙන් සිනහව නතර කරන්න නොහැකි අවස්ථාවක් දැනිනා. ඒ වෙලාවේ මුහුණේ දෙපස කම්මුල් වල මස් දඟලන වගේ ස්වභාවයක් ඇතිවිය. මෙසේ ටික වේලාවක් ගත විය. තාමත් හුස්ම හොඳින් තැම්පත්ව සියුම්ව තිබිනා. හැබැයි හිසේ හරිම බර සහ තද ගතියක් දැනුනි. ඒ අපහසු බැවින් භාවනාව නතර කෙලිමි. ගරුතර ස්වාමීන් වහන්ස මෙම අධ්‍යක්ීම් පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඒකෙදී අර මුලදී ආනාපානෙ ගෙවි යෑමත් එක්ක සතුටක් මත වෙනවා කියලා කියන්නේ මේ භාවනා ආනාපානෙ ගෙවි යෑම කෙලස් ගෙවි යෑම ප්‍රතිපදාවේ දියුණුවක් කියන එක හිත තේරුම් ගන්න තියෙනවා. තේරුම් ගත්තට පස්සේ ඒක නිකන් ප්‍රමෝදජනක අවස්ථාවක් වෙනවා. එහෙම නැත්නම් සම්මෝධ බාණ ප්‍රමෝධ බාණ අවස්ථාවක් පාටපත් වෙනවා ඒක වෙනකොට ඔය මූණේ මස්පිඩු වල අපිට කේන්ති යන්න නම් මස්පිඩු 32ක් තද වෙන්න ඕනයි කියලා කියනවා hina වෙන්න මස්පිඩු 14යි තද වෙන්නේ මස්පිඩු 14ද hina වෙන නිසා ලාභයි hina වෙන්නේ ඒ නිසා පුළුවන් වෙලාවේ හැම වෙලාවෙම hina වෙලා ජීවත් වෙන්න ඔය තරහ යනවා කිව්වහම යක්ෂ මූණ දාගන්න මස්පිඩු 32ක් තද වෙන්නේ ඉතින් එතකොට මේ අනච්ඡානකෝ මේ මස්පිඩු ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා සමහරට ඇස් දෙක ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනවා. සමහරට කඳුළු වැක්කිරෙනවා. සමහරට බේරන්න බැරි විදිහට hina යනවා. සමහරට උඩ යනවා වගේ තේරෙනවා. ඒ වගේම අනිත් පැත්තත් වෙන්න පුළුවන්. ඔක්කොම අර මේ හිත ස්වයංක්‍රීයව සිටුවේගෙන යනකොට ඊට අදාළ මස් පිටුවල කෙරෙන අනිච්ඡානුක ක්‍රියාකාරකම්. ඒතර පේනවා මේ ශරීරය මට ආණ්ඩු මට්ටු කරන්න බෑ මේකේ නේවාසිකයා මම නෙවෙයි විධායකයා මම නෙවෙයි වේදකයාත් මම නෙවෙයි. මේක මේ කාගේදෝ රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරනවා වගේ. ඉතින් හැබැයි යම් ප්‍රමාණයක් අපිට අපේ ස්වච්ඡන්දයෙන් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. බුදුජානනාච කරන්නේ ස්වච්ඡන්දයෙන් කරන ටික අයින් කරනවා. අයින් කළා නටන්නයි. යකාට නටන්නයි. හරියට පස්සේ මූණ කටයුතුයි, හිතේ කටයුතුයි, කයේ කටයුතුයි, ඇඟේ අතේ පයේ කටයුතු සියරම අමෝතු තාලයකට යනවා. එතකොට තමයි පෙන්ට් අප් වෙච්ච එනර්ජි එක අපේ ඇතුලේ තියෙන ටෙන්ෂන් එක අපේ ඇඟේ තියෙන මස් පිටු තද වෙච්ච ඔක්කොම අනිත් පැත්තට යන්න ගන්නවා. ඒක මේ මසාජින් එකක්, රිලීස් එකක්. ඒක වෙන්නේ සාමාන්‍ය පස්සද්ධි චෛතසිකේ මතුවෙනවා. ඉතින් එතකොට අපිට පේන්නේ මේ යකෙක් වෙහිලා වගේ. ඒක අහුන් දෙයක් එක්ක හරි නරකයක් එක්ක හරි මොනවදෝ වෙනවා. අපිට හරි අමාරුයි මේ සම්පූර්ණ මේ තරංගෙම ඉවර වෙනකම් බලන්න. මොකද එතකොට මට ඕන දේ නෙවෙයිනේ වෙන්නේ. ඒ නිසා මේක වේදකයා මම නෙවෙයි, නේවාසිකයා මම නෙවෙයි, විදායකයා මම නෙවෙයි කියන එක අපිට ඉච්ඡා බංගත් එක තමයි. හැබැයි භාවනා කරනකොට කියලා දෙනවා ඒකට යන්න දුන්නොත් මුළු ඇඟේම හිතේම තිබුණ ටෙන්ෂන් එක අයින් වෙනවා. ඒකට යන්න දෙන එකයි කරන්නේ. ඒකට කියන්නේ පාලියෙන් කායේච ජීවිතේච අනපේක්ෂතාව උපටතේ. කය සහ ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් තියාගන්න එපා. ඊට වෙන්න දෙන්න. මොකද ඒක අමාරුයි. අමාරු මොකද අපි මේ මගේ කය කියාගෙන ජීවත් වෙච්ච ජීවිතේට හොම්බට දමනැල්ලා මේක ඔබේ නෙවෙයි ඕ බලාපන් වැඩි කියලා පෙන්නකොට ඒකට පාර ගන්න අපි ලෑස්ති නැහැ. එතකොට අපි ඉච්ඡානක මොනවා හරි කරනවා. ඒක නැගිටලා යනවා ඒක නැත්තම් අද්ද ගැටලා බලනවා මොකක් හරි කරනවා. ඒක එච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ. හැබැයි ට්‍රෙන්ඩ් එක කැඩෙනවා. අනිත් දවසේ අදිස්ථාන කරනවා මේක ඉවර වෙනකම්ම වෙන්න දෙන්න උනාට පස්සේ තමයි තේරෙනවා නිකන් ස්පා එකකට ගියා වගේ. එහෙම නැත්නම් මසාජ් එකක් කරගත්තා වගේ සම්බාහනයක් වෙන්න පටන් ගන්නවා මුළු ඇඟෙම. ඉතින් ඒක මේ වෙන්නේ මගේ පාලනයෙන් තොර වගේ. ඒ නිසා ඒකට මේ කායජ ජීවිතේජ පූජා කරනවා කියන එක ටිකෙච්චර අමාරුයි. නමුත් ඔක ටික ටික ටික ටික වෙන්න හරින්න. එනකොට තමයි තේරෙන්නේ අපි මෙව එනකොට දවස පුරා අපි මේ සෙනගක් එක්ක ඉන්නකොට වැසිකිලි කරන්න ඕනලා වැසිකිලි කරන්නේ මූත්‍රා කරන්න ඕනලා මූත්‍රා කරන්නේ අඬන්න ඕනලා අඬන්නේ කහින්න ඕනලා කහින්නේ කොහොම තද කරගන්නේ බඩගින්නක් කාට කන්නේ නැහැ ඇයි මේ සමාජයේ එතිකට්ස් වලට අහුවෙලා මේ අපි සමාජ ධර්ම කරන්න ගියාම මේක පුදුම එකතුවක් මේකේ තියෙන. දැන් අද තියෙන රස්සාවල් නිසා අපිට වෘත්තිමය වශයෙන් හැදිලා තියෙන ලෙඩ ඉස්සර තිබුණ නැති ඒවා. අර පුතාව ගියාට පස්සේ එදෙන මේ මහත් එක්ක කතා කරලා කියනවා එයා හෝටලේ මැනේජර්ලු. මැනේජර්ට තේරෙනවලු රිසෙප්ෂන් එකේ ඉන්න පිළිගන්න තැනේ ඉන්න අම්මන්ඩිගේ වැඩ හොඳමදි කියලා. ඒ නිසා එන මිනිස්සු පිළි අරගෙන ලස්සනට කරනවා. ඉතින් මෙයා යනවලු පුළු පුළුවන් වෙලාවට රිසෙප්ෂන් එකට. ඒ කියාගේ වැඩක් නෙවෙයි. ඉතින් එතකොට අන්තිමට ගිහලා මෑට ලෙඩක් ඇවිල්ලා තියෙනවා. මොන විදිහෙන්වත් අල්ලන්න බෑ. ගෝ කතා කරලා පස්සේ ડોක්ටර් කිව්වලු ඔයා වෙලාවට වැසිකිලි කරලා නැහැ වෙලාවට මෝත්‍රා කරලා නැහැ. ඔය රිසෙප්ෂන් එකේ එයා ඉන්න වෙලාවේ මෝත්‍රා කරන්න යන්න හදනකොට කවුරු හරි කට්ටියක් ආවොත් එයා ඒක තද කරගෙන බිස්නස් එක කරනවා. යාගේ ජොබ් එක නෙමෙයි ඒක. අන්තිමට ගිහිල්ලා බලනකොට සනීප කරන්න බැරි ලඩක් මට්ටට ආවට පස්සේ තමයි දන්නේ අපි මේ කොයි වෙලාවක නිදහස් වෙන්න දෙන්නේ. පොඩි එකෙක් දිහා බලන්නේ. පොඩි එකා කොයි වෙලාවෙත් එන හැම එකම එතන එතන නිදහස් කරනවා. චූ කරන්න ඕනයි කියලා අපිට වගේ ලැජ්ජාවක් ඌට නැහැනේ. ඌ දන්නෙත් නැහැ ඇඟ රත් වෙනකොට තමයි ඌට හිණාවක් යන්නේ. හරි ජොලි වැඩි. ටිකක් වෙලා චූ ටික වේදෙන සීතල වෙනකොට ඔන්න චරෑස් ගන්න. කක්ක ටිකක් උණුසුම තියෙන තාක්කල් දානන්නේ. වමනේ කෙරුවද ඇඟේම තමයි වමනේ කරගන්නේ. કોઈ ඉරියව් හිටියත් ගන්නක්. ඒ නිසා කොච්චරද කියනවනම් අපිට ආතතියක් ආපු වෙලාව පොඩි දිහා බලනකොටත් ආතතිය නැති වෙලා. ඒක නිසා භාවනා විදි කරන්න හිතාමතා කරන දේවල් ඒකට කියන්නේ මේ උත්සාහය ගන්න හිතාමතා නොකත් එක මොකත් නොකර ඉන්න. ඒක සම්පූර්ණ දෙයක වෙන්න අරිනවා. වෙන්න අරනකොට ඕන හොල්මන පේන්න පටන් අර ගන්නවා මොකද වෙන්නේ. නිසා භාවනා ප්‍රතිඵලෙන් එච්චර කල්යන්නේ නැහැ. හැබැයි ප්‍රතිඵල බාර ගන්න තරම් අපේ හිත ලෑස්ති නැහැ. අපිට ඕන කරන්නේ අපිට ඕන වෙලාවට ප්‍රතිඵල. අපිට ඕන ප්‍රමාණයෙන් ප්‍රතිඵල. අපිට ඕන ප්‍රතිඵල. භාවනා කද්දාකවත් ඒක හම් වෙන්නේ. ඒ නිසා මේ එන වෙලාවට සූදානම් වෙන්න. කොහොමද මේකට අනුග්‍රහ කරන්නේ කියන එක හුඟක් වෙලාට වැටෙන විපස්සනා අනුග්‍රහිතයකට. මොකද ඒක යන්නේ හුඟක් වෙලාට අපේ රුචියට පරිබාහිරව. ඒ නිසා මේ හොඳ ට්‍රෙන්ඩ් එකක් ඒක ඉවර වෙනකම්ම පුළුවන් තරම් අත ගන්න නැතුව යන්න අරින්ද කියන එකයි කියන්නේ. පෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස. අද උදෑසන පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී මම හුස්ම රැල්ල දෙස අවධානය යොමු කෙලිමි. ඉන්පසු ඒ තුනී වී ගොස් කය නොදෙනී ගියේය. පෙර දින ඔබ වහන්සේගේ උපදෙස් මත මම ඒ දෙස බලා සිටියෙමි. එවිට හුස්ම නාලයක් දිගේ ගොස් පපුව ප්‍රදේශයෙන් පිම්බී නැවත නාසිකාග්‍රයෙන් පිටවන බව දැනගත්ෙමි. එවිට මම උඩට යනවා සේ දැනින. 10 සිට 10:45 පරියංක භාවනාවේදී ඉහත ලෙසම කය නොදැනී ගොස් ඇස්වලින් දුම් සහ කහ වර්ණයේ දිස්විය. එසේම තද හිසේ කැක්කුමක් සහ පපෝ හිර වෙන ගතියක්ද දැනුනි. මම එහෙත් ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බලා සිටීම නැනුවැත්වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හරි ඉස්සල්ලා ලියපු ලිපියෙම වෙනත් අර්ථකථනයක් වගේ පේන තියෙන්නේ ඒ කටයුත්ත එහෙම නැත්නම් සංසිද්ධීම සිද්ධ වේගෙන එනකොට එක එක එක එක එකට කියන්නේ මේ රූපය රූප සංඥාවක් බවට පත් වෙනකොට ආනපන වායු පොට්ටබ රූපය ඉඳලා ඉඳලා බලහන් ඉඳලා ඉඳලා ඒක ගෙවෙමින් යනකොට කියනවා ඒ රූපය රූප සංඥාවක් බවට පත් වෙන එක නිකන් පිපිඤ්ඤ කැලලක් තැම්බේගෙන තැම්බේගෙන යනකොට ඒක නිකන් අන්තිර පොඩි කරන ගා චුරුපයින මට්ටමට යනවනේ පිපිඤ්ඤ කැලල හිතින්නේ නැහනේ නැත්තම් හාල් ටිකක් වතුරේ දාලා තැම්බීගෙන තැම්බීගෙන යනකොට ඒක නිකන් කැඳ වෙනවනේ ඒකට අර හාල් ලකුණ නැහනේ දැන් වතුරයි හාලු වෙනසක් නැහනේ දැන් තින්නේ බොරයක් නේ අන්න වගේ ආනපානේ බොඳ වෙනවා. අන්නේ බොඳ වීගෙන යනකොට ආනපානේ විතරක් නෙවෙයි බොඳ වෙන්නේ මුළු රූප ලෝකෙම බොඳ වෙනවා. ඉතින් එතකොට එක එක නාමායාවල් පේන්න පටන් ගන්නවා. එතකොට මේ පේන දේ ඇත්තක්ද මායාවක්ද කියන එක මොනම තාලෙමත් පේරන්න බෑ. concept එකක්ද reality එකක්ද? ඊට ඉස්සෙල්ලා නම් රූප වලට හරියට ආකාරයක් තියෙනවනේ සටහනක් තියෙනවා උසක් දිගක් පළලක් තියෙනවනේ. දැන් ඔක්කොම හැඳි ගෑවිලා යනවා. ඔක්කොම බොඳ වෙලා යනවා. ඉතින් ඒක හරි අභියෝගයක් වෙනවා. තර්ජනයක් වගේ වෙනවා. ඒක තමයි රූප පේන්න පටන් ගන්නවා, සද්ද ඇහෙන්න පටන් ගන්නවා, ඇඟ විශාල වෙනවා, බර වෙනවා, පුංචි වෙනවා. එක එක එක එක දේවල් වෙනවා. ඒ නැත්තම් මේ අපි ඇද වෙච්ච කණ්ණාඩියකින් අපේ මූණ දිහා බලනවා. සමතල කණ්ණාඩියකින් බැලුවොත් නම් අපේ රූපේ පේනවා. ඇද වෙච්ච කණ්ණාඩියකින් බැලුවොත් නැත්නම් වතුරේ බලා බලා ඉන්නකොට මූණ ගලක් ගැහුවොත් අපේ ඡායාව කඩ කඩ වෙනවා වගේ කඩ කඩ වෙන්න පටන් ඉතින් ඒ කඩ කඩ වෙන්නේ ආනාපානයේ සියුමියත් එක්ක. යෝගාවචරයේ ආනාපානයේ ට්‍රැක් එක මේන්ටේන් කරේ නැත්නම් නැත්නම් සතිය අඛණ්ඩභාවයේ බලාගෙන ගියේ නැත්නම් එයාට පේන්නේ මේ දේවල් අන්තවජල් වෙලා ගියා භූත අද්භූත තත්ත්වකටපත් වෙනවා. ඉතින් ඒ නිසා පටන් ගන්න තැන ඉඳලා ඉතින් එනකන් එක දිගට ආනාපානේ පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ කෙනාට දැනගන්න පුළුවන් ඒක තැනකට යනකොට රූපේ ඒ රූපය ඔක්කොම රූප සංඥා බවට පත් වෙන එක තමයි හීන දකින්න තනයි. අඩ හීන කියලා කියන්නේ නින්දට යනකොට ඇති වෙන භාගයට පේන හීන අවස්ථාවට යන. දැන් මෙතන අවදියෙන් යන්න පුළුවන්. ඉතින් එතකොට අපේ හිතේ තියෙන දේවල් ඒක මහායාන බුද්ධාමෙන් කියන්නේ මෙහෙමයි. පිටින් එන අරමුණු අපිට නැති වුණොත් ඇහැට පිටින් එන රූප නැති වුණොත් ඇහැ රූප හදාගෙන බලන. කනට පිටින් එන ශබ්ද නැත්නම් කන ශබ්ද හදාගෙන අහනවා. නාසයට පිටින් එන අරමුණ නැත්නම් එයා ගඳ සුවඳ පරණ මතකෙන් ගෙනත් දාලා බලන්න. දිවට රස නැත්නම් දිව සද්ද රස හදා ගන්න. කයට පහස නැත්නම් කය පහස හදා ගන්න. ඒ මොකද මේ ආයතනේ දුවනවා. හැබැයි බිස්නස් නැහැ. කනතුණු කාර්යෝ නැහැ. ආයතනේ දුවනවා. ඒකට ආයතනේ මවනවා. ඉතින් බුදුජානනාංශ කියනවා උඹ කියන්නේ කවුද කියලා හරියටම දැනගන්න. නැත්නම් බොක්කේ මොනවද තියෙන කියලා හරියටම දැනගන්න. පිටින් අරමුණු නොදී බලාන ඉන්න මෙයා පෙන්වන ප්‍රොජෙක්ෂන් එක මොකක්ද කියලා. මෙයා පෙන්වන රූපේ, මෙයා පෙන්වන විකාරය. මේක තමයි නියම මමයා. අනික් වෙලාවට අපි කරන්නේ මේක නිට්ටරෝම අරමුණු වලින් දාලා දාලා දාලා ඇතුළට මිසක පිටතට එන්න දෙන්නේ නැහැ. මෙතන මේ ඇතුල් පිටත කියන දෙක ගනුදෙනු වෙන්න පටන් ගන්නවා විශේෂයෙන් පිටි ඇතුලේ පිටත පිටින් ඇතුළට එන්නේ නැහැ. ඇතුළතින් පිරත වෙනවා. මේකට කියනවා කැතැසිස් කියලා. මේකට කියනවා විරේචනය කියලා. මේකට කියනවා තියෙන කුණු එළියට දාන වෙලාව. ඉතින් අපි මේකට වෙන්න දෙන්නේ නැතුව ඇතුළටම දමදමා මල්ල කටතද කර බැඳගෙන ඉන්නේ එළියට එන දේ දෙන්නේ නෑ දෙන්නේ හීන වේලාවක විතරයි. ඉතින් මේක එහෙම නෑ මේක දවල් හීනයක්. යන්න අරින්ද ඒ යන්න අරිනකොට පේනවා අපි ලබන සංසාරට ගෙනියන්න තියාගෙන මල්ලේ තියෙන්නේ මෙන්න මේකයි කියලා අපිට තේරෙනවා. ඊගාව භවයට ගෙනියන්න හදාගෙන තියෙන මණ්ඩි ටික ඇවිස්සලා එළියට එන්න පටන්. නැත්නම් රැයට නිදාගත්තාම හිත උදේ අවදි වෙනකොට අපි මේ මල්ලනේ අරගෙන අවදි වෙන්නේ. මේ මල්ලේ මොනවද තියෙන කියලා අහුවෙන්න පටන්. කිසිම කෙනෙකුට කවමදාකවත් සතුට වෙන්න දෙයක් ඒකේ නැහැ කියලා කියනවා. ඒකේ තියෙන පශ්චාත්තාප ටික, කරපු අකුසල් ටික ඔක්කොම කරදර විතරයි. ඒක තමයි අපි ප්‍රධානම බූදලේ විදිහට නාගබාණිච්ච රකින්න නාගයෙක් වගේ රැකගෙන ඉන්නේ කික්ලි පිටර රකින්න වගේ රකින්නේ අපේ වැරදි ටික තමයි. ඉතින් පරියන්කේදී අපි මේක පිස්සු ඇද්දලලා එළියට දානවා. තමන්ට පිස්සු ඇද. තමන්ට හිතා ගන්න බැරි වෙනවා මෙච්චර කුණු කන්දලයක්ද අපි මේ පොර රහසේ තියාගෙන ඉන්නේ. බුදුරජාණන් ශ්‍රී කරන්නේ එළියට ඇදලා දෙන්න අවස්ථාව දෙනවා. ඒකට තුනක් කරයි යන්න කියනවා. සද්ධාව අරගෙන යන්නයි කියනවා. සීලය අරගෙන යන්නයි කියනවා. සතිය අරගෙන යන්නයි. සද්ධාවෙන් යුක්තව සීලෙන් යුක්තව සතියෙන් යුක්තව ගියොත් අපි සත්තානං විසුද්ධියා කියලා එකක් කරන්නේ. සත්වගේ විසුද්ධිය. ඒක වෙන්න පටන් ඉතින් ඒකට තමයි ඔය අරන් දින්නේ එනිසා ඒකට හොඳ පෞරුෂත්වයකින් යන්න බුදු බුදුකා බුදු බුද්ධජානනාසින්ගත් ලෝකයක විතරයි අපිට විසුද්ධියක් ලබන්න පුළුවන් වෙනවා සන්ලයිට් සබන් ගෑවටවත් රෙක්සෝනා ගෑවටවත් රූප සුන්දරී රාණි සබන් සඳුන් ගෑවත් කක්කම තමයි ඒ කක්කම තමයි හොදෝ ඇතුලේ තියන්නේ මේකේ නෑ මේකේ විසුද්ධියක් ඇති වෙන නිසා ඒක වෙන්න දෙන්න කියලා කියනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස පරියංක භාවනාව පරියංක භාවනාවේදී ආනාපානයට සිත යොමු කෙලිමි පළමුව ඉඳගෙන සිටින ඉරියව්වට සිත යෙදෙව්වෙමි. පසුව හුස්ම වෙත අවධානය යොමු කෙලිමි. හුස්ම ඇතුල්වීම පිටවීම ලෙස මෙනෙහි කෙලිමි. ඉක්මනින්ම වචනය වලින් නොසිතා හුස්ම ඉහළ පහළ යාමත් නාසය ළඟ හුස්ම වැටීමටත් අවධානය යොමු කෙලිමි. සිත වෙන අරමුණු වලට ගිය බව දැනුණු සෑම විටම නැවතත් සති නිමිත්තට සිත ගනිමින් සිතමින් ආනාපානයට සිතගෙන ආවෙමි. හුස්ම ඇතුල්වීම පිටවීම ලෙස සිත සිතා පටන්ගෙන වාර කිහිපයකින් පසුව කිසිවක් නොසිතා හුස්ම වෙත සිත යොමාගෙන සිටීමේ විනාඩි 45 ඇතුළත මෙසේ වාර 7ක් 8ක් සිදුවිය. මෙම ක්‍රමය මෙම එකම ක්‍රමය සෑම විටම කෙලිමි. මේ භාවනාව දිගටම පවත්වාගෙන යාමේ නිවැරදි ක්‍රමයක්දයි කරුණාවෙන් පහදා දෙන මෙනෙල්ලා සිටිමි. ඔය කියන්නේ අපි ඉස්සෙල්ලා මතක් කරගත්ත විදිහට ආයතන වලට අරමුණු නොදී අතාරින්. එතකොට අපිට පේනවා ඇහැ රූප බලාගෙන හදන හැටි, කන ශබ්ද හදාගෙන අහන හැටි, හිත හිතවිලි හදාගෙන වැඩ කරන හැටි. එතකොට අපිට පේන පටන් අර ගන්නවා අපේ පෞරුෂත්වය කියන්නේ අපේ විල් පව එහෙම නැත්නම් ස්වච්ඡන්දය කියන්නේ මේ කෝටි ගණන් දෙන අරමුණු ස්විච්ඡාවෙන් නොදීමට අවබෝධ වෙනවා. අදිෂ්ඨානය. දැන් සීලය කියලා කියන්නේ කායික වාචික දුස්චරිත නතර කරනවා. සමාධියදී කරන්නේ කායික වාචික සීල ක්‍රියා නතර. එතකොට මේකේ මොනවදෝ වැඩ වගයක් කරනවා. අපේ භවයේ පවතිනවා. ඒක ඔය ස්නායු පිළිබඳව පරිශන කරන කට්ටිය කරලා තියෙනවා මිනිස්සේ අවදි වෙලා ඉන්න වෙලාවේ මොලෙන් නිකුත් වෙන තරංගයි මිනිස්සෙක් නිදාගෙන ඉන්න වෙලාවේ මොලේ නිකුත් වෙන තරංග ගත්තාම දෙකේ කිසිම වෙනසක් නැහැ. මොලේ එක දිග්ගට වැඩ. ඉඳාගෙන ඉන්න මනුස්සයෙක් පාර අවදි කෙරුවොත් පොඩ්ඩක් හිල්ලිලා ආය යනවා. ඒ නිසා අපි අරමුණ මොනවත් නොදී අවදි වෙලා බැලුවොත් යකා ඉන්න ඇති. 100 100ක් මේ වැඩ යනවා. ඒක යන්නේ තන්නේ කර කර්ම ශක්තියක් විතරයි. එතකොට පේනවා මම මේ කර්ම ශක්තියට තවත් දේවල් දාන එකන කරන්නේ චේතනා මාර්ගයෙන්. චේතනාම් වික්‍රේ කම්මං වදාමි කියලා. අපිට පුළුවන් ද විනාඩියක් අපිට පුළුවන් ද විනාඩි දෙක තුනක් කර්ම රැස්න අවශ්‍ය කරන චේතනා මොකුත් නැතුව ප්‍රාර්ථනා මොකුත් නැතුව ප්‍රණිති මොකුත් නැතුව උපේ උපාදාන අධිෂ්ඨාන මොකක්වත් නැතුව වෙන තේදියා බලන්න. අන්න එහෙම බලන්න හිටියොත් දෙන්නක් අතර වෙනසක් නැහැ කියන්නේ. ඔක්කොගෙම සිද්ධ වෙන්නේ එකම දේ. කරන දේවල් වල තමයි අපේ ඥාන පිරිමිකන් තියෙන්නේ. කරන දේවල් වල තමයි අපේ පොහොසත් උපත්තන් තියෙන මොකද සිද්ධ වෙන දේවල් ගත්තොත් මනුස්සකම විතරයි තියෙන්නේ. ඉතින් අපි ඒක දකින්න කැමති නැහැ. ඉතින් එක එක දේවල් කර කර දවස ගත කරනවා. බුදුජානක අපිට හොරේම් පණිවිඩයක් දෙනවා. අදිෂ්ඨාන පූර්වකව ගිහිල්ලා මෙනෙහි කිරීමක්වත් නොකර මොනක්වත් සිද්ධ වෙන්නේ නැති කරන්නේ නැති වෙලාවක සිද්ධ වෙන දෙයට අවදි වෙන්න. සිද්ධ වෙන දෙයට ප්‍රමාද වෙන්න. සිද්ධ වෙන දෙයට උත්සන්න වාසන්නව බලන්නේ එතකොට ඕනෙම කෙනෙකුගේ මනසත් තේරුම් ගන්න පුළුවන්. අපිට ඒක හරි බය එලවන සුළුයි. මොකද එතන මමයා නැහැනේ. එතන මාන්නේ නැහැනේ. එතන තෘෂ්ණාව නැහැනේ. නිසා මේ සංසාරේ ඉන්නකොටම අන්නාමාන දිටි නැති චිත්තක්ෂණයක මොකද වෙන්නේ කියලා. එහෙ නැත්නම් අඩියටම අස්කිරුවට පස්සේ අඩිය මොකද්ද තියෙන්නේ කියලා. චිත්‍රය අයින් කරලා පස්සේ කැන්වස් එක මොකද්ද කියලා පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ කාර්යය මහ යෝධ ක්‍රියාවක්. මහා පුරුෂ ක්‍රියාවක්. මොකද ඒක ක්‍රියාවක් නෑ. ඉතින් නිකන් ඉඳී තියෙන්නේ. තමක් නොකර සිටීමේ මෙතෙන් යන්න තියෙන්නේ. නමුත් ඒ සඳහා යන වැඩේ තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. නිසා ඒක තමයි විස්තර කරලා තියෙන්නේ. නිසා ඒක තමන්ගේ ඩිෆෝල්ට් එක වෙන්න ආරින් තමන්ගේ හැබෑ නිවහන වෙන්න ආරින්. කෙතන දේවල් කමක් නැහැ. කරන්න යනවා පුළුවන් තරම් අඩු කරලා ජීවිතයේ දවසේ විනාඩි 5ක් 10ක් පුළුවන් නම් 15ක් 20ක් දේශ බලාගෙන ඉන්න ගඟක් අයින ඉඳගෙන ගඟ ගලන හැටි බලන්න. අත දාන්න නැතුව ගඟට. කකුල දාන්න නැතුව ගඟට. අත කකුල දැම්මොත් ගඟ කැළඹෙනවා අහන්න දෙයක් නැහැ. අත කකුල දැම්මොත් අත කකුල පෙඟෙනවා අහන්න දෙයක් නැහැ. ගඟට යන්න හරි. ඉතින් අපිට ඕක වෙන්න අන්තභාග වෙන්න ඕන. කොර වෙන්න ඕන. ভেජිටබල් වෙන්න ඕන. බ්‍රේන් එක නතර වෙන්න ඕන. එතකොට ඉසాత බැඳගෙන අරනවා බුදු අම්බෝ අනේ මට වෙච්ච දෙයි කිය. පුළුවන් කල්පෙන් කියලා කියලා දවස ගත කරනවා මදි කරන වැඩ මදි. බුදුජානක අවුරුදු 2600කට පස්සේ ගිහිල්ලා චිත්‍රය අයින් කරලා කැන්වස් එක පෙන්වන අපිට ඕ බලපන් අඩිය මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ඒක බලන්න කොච්චර පෞරුෂත්වයක් ඕනද කියලා බලන්න. කොච්චර ක්‍රමිකව අපි යන්න ඕනේද කරන දේ නතර කරන්නට කෙරෙන දේ දිහා බලන් ඉගෙන ගන්න. ඒවා જાති තුනක් තියෙනවා. කය, වචන, හිත කියලා. තුනම එකයි. අපි ඒ නිසා කය, වචන දෙක නොකර නිකන්. ඒකල හිත දාලා බලනවා දැන් වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඒක පුළුවන් තරම් ලියන්න. දකින්න හැමදේම පූර්ණ වටිනාකමක් තියෙන එකට කියනවා ධර්ම ඕජාව කියලා. සැපොක්ත ධම්මා. තන්නේ ක්‍රම හේතුඵල ධර්මයක් කියන්නේ. එතකොට මම යට ගිහිල්ලා ඇඟිලි ගහන දෙයක් නැහැ. නිසා එවැනි දෙයක් වාර්තා කරන්න අපේ භාෂාව අපි කතා කරන භාෂාව ඇත්තෙම නේ අපි කතා කරන භාෂාව තන්නේ කරම අවාපෑමක් තියෙනවා. තන්නේ කර කාට හරි මේ හොඳ අදහසක් ඇති කරන මම පිළිබඳ හොඳ අදහසක් ඇති කරගන්න අපි අවාපෑම තමයි කරන්නේ. කමඨාන් සුද්ධ කරනට ඒක නෑ ඇති හැටි ලියන එකට ඒකට ගත්ත උත්සාහයක් නමුත් අත්දැකීම් අධිකම් පේන තියෙන දිගට කරා. ගරුතර ස්වාමින් වහන්සේ පරියංකේ සිට ආනාපානය වඩමින් නාසිකාග්‍රේ හුස්ම උණුසුම් සිසිල් ලෙසත් ස්පර්ශයත් දෙස බලාගෙන ටික වේලාවක් සිටිද්දී හුස්ම ඊටාම තුනී වී නොදැනීම යන තරමට සියුම් වී ගියේය. එවිට සිත ඉස්ථා සැහැල්ලු ශාන්ත ගතියකටපත් වී ගියේය. ඇස් දෙකත් නාසයත් ඉදිරියේ මුකුත් නැති හිඩසක් වෙන ප්‍රදේශයකට අවධානය යොමු විය. එතන ඔහේ ඉන්න විට පිටේ සුළු වේදනාවකට අවට ශබ්දවලට යම් යම් සිතවිලි වලට අවධානය යොමු විය. අවධානය ඒ දෙයට යොමු බව දුටු විටම අවධානය නැවතත් ඒ හිස් තැනටම යොමු විය. එසේ ඉන්න විට මට හුස්ම දැනෙනවායයි දැනෙනවාදයි පරීක්ෂා කර බැලිය යුතු බව හිතුණා. මුලදී එයත් සිතවිල්ලක්ම පමණක් යයි දැක්ක විට අවධානය නැවත හිස් තැනටම ඇදී ගියා. නමුත් කීප විටක් මේ සිදු පසු මම අවධානය නාසිකාග්‍රයට යොමු කළා. හුස්ම ගැන පරීක්ෂා කිරීමට එසේ කරද්දී හුස්ම නොදැනෙන විට නැවතත් හිස් තැනටම අවධානය ගියා. සමහර විට හුස්ම දැනෙන්න පටන් ගත්තා. එවිට හුස්ම රැලි කීපයක් දෙස බලා සිටිද්දී නැවත තුනී වී ගොස් හිස් තැනටම අවධානය යොමු වුණා. ස්වාමින්වහන්ස ඒ හිස් තැනේ ඉන්න විට හුස්ම පරීක්ෂා කළ යුතුය කියා එන සිතුවිල්ලට ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද? සිතුවිල්ලක්ම පමණක් යැයි සිතා ඊට අනුග්‍රහ නොකර සිටිය යුතුද නැතිනම් හුස්ම පරීක්ෂා කර බැලිය යුතුද කටේ නිදි නිසා මම දන්නේ තේරෙයිද කියලා මම මේ කියන්න හදන්නේ කටේ නැගිටිමුද බුදුජානන්සේ කරන වැඩපිළිවෙල මේ වගේ පියවර හතරකට දාලා පෙන්නනවා මේ විශේෂයෙන්ම සූල ශුන්්‍යත සූත්‍රයේ සහ ආනිත්‍ය සප්පයි වගේ සූත්‍රව බුදු ජනන්සේ සඳහන් කරන අපි ගෙවල් දොරවල් වල ඉන්නකොට අරක බාහන ගැන රත්තරන් මිනිමුතු ගැන ගෑනු මිනිහලා ගැන ඉතින් ඔක්කොම දවසම වැඩම පිටලනේ තියෙන්නේ කිසිම කෙනෙක්ගේ නැහැනේ කිසිම ලයිස්තුවක් නැහැනේ පුදුමාකාර ගතවිරීමක් ගත කරන්නේ ඒකට උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රාත්‍ර කසපාර 300යි වශයෙන් දඬුවම් ලැබිලා තියෙනවා මේ කාට හරි හිතුනොත් මේක මලක් හැඹිරිල්ලක් පැත්තකට වෙලා ඉඳ තියෙනවනම් හොඳයි කියලා. ඊගෙන් පැත්තකට වෙන්නේ මේ වගේ. එහෙම හිතෙනකොට බුදුන්ස කියනවා යන්න බෑර කාම ගුණයන් පුදුමාකාරය හැ රූප සහ වර්ණ සහ සටහන් බලබලා ඉන්නවා. අන සද්ධාමෙන් ඉන්නවා. නාහය දිව කය මේ ටික බලබලා ඉන්නවා. ඒකෙන් තොර ජීවිතයක් හිතා ගන්න බෑ. බුදු කෙනෙක් නැත්තම්. අපි හිතමු කවුරු හරි යෝධ ප්‍රයත්නය කරලා ගීකෙන් අයින් වුණයි කියලා. අයින් වෙලා කොට්ටේ උඩ වාඩි වුණයි කියලා. එතකොට අර තිබුණු කාම ගුණයන්ගේ සංඥාවල් අපේ හිත 100%ක්ම බැට දෙනවනේ. ඒවට කියනවා කාම ඡන්ද කියලා. අර කරපු කාම පිළිබඳ මතක. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා අර චිත්‍රය නෙවෙයි කාම ගුණ නෙවෙයි කාම සංඥා පිටනවා. භාවනා කරන්න ඇවිල්ලා භාවනා ශාලාවකට ගිහිගේ අතහැරලා ආව කෙනාට ගිහිගේ හිතියට වැඩිය කතරයි. උදාර කාම සංඥාවල් ඇවිල්ලා වහයලා ගන්න. එයා හිතුවේ ගිහිගේ අතහැරපුවම ඇහෙන ජොලියක් තියෙයි කියලා. ඒ ජොලිය වෙනුවට අම්බෙද මොකද්ද? ජයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ තමයි. ඉඳ ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකම්ම බැටදෙනවා. ඉතින් ඒක මේ අපි බුදුරජාණන්ට කම්ප්ලේන්ට් කරන්න ඕනේ. ඔබ වහන්සේගේ මේ සගීගේ අත ඇරියා මල හොන්තුවයි මේක ඉඳගත්ත වෙලාවෙ ඉඳලා කාමච්ඡන්දෙයි, ද්වේෂයයි, නිදිමතයි, අතීතනාගත හිතිවිලි සැකයි. එතකොට බුදුහාමස කියනවා ඕක නැතිකරන්න නම් කාමයේ වෙනුවට ඇති වෙලා තියෙන මේ කාම ගුණ වෙනුවට ඇති වෙලා තියෙන මේ කාම සංඥාව නැතිකරන්න නම් රූපයකට හිත දාන්න ඕනේ. ඒ කියන්නේ කාම ගුණ වෙනුවට කාම සංඥා වෙන එක one step ahead. නැත්තම් නීවරණ කියලා කියන්නේ හොඳ දෙයක් කාම ගුණයන්ට වැඩියි. ඒක පිළිගන්න කැමැතිද මම දැන් සබාව. ඊතර දුරේ තියෙන කාමයන්ට වැඩිය ඉඳගත්තාම හිතට එන කාම නීවරණ ටික හොඳයි. මොකද අරකේ සංඥාව බේන්නේ. ඒකවත් කවදාකවත් හම්බෙන්නේ නැහැ ගිහි අතර්පණ නැති කෙනා. නමුත් මේ කාම සංඥාවල් පුදුම විදිහට වැටෙන්නේ. එතකොට පුත්‍රජාන සෝහාගත ක්‍රමේ තමයි කාම සංඥා කියන්නේ විවිධාකාර අරමුණු එක අරමුණක හිත තියන්නේ. ඒ නිසා අපි ඉඳගෙන ඉන්නකොට දැනගන්න ඕනේ මොකේද හිත තියන්නේ. සක්මන් කරනකොට දැනගන්න ඕනේ මොකේද හිත තියන්නේ. බත් කනකොට මුහුණ හොදනකොට දත්ම දිනකොට යනකොට එනකොට කොයිද හිත තියන්නේ කියලා දන්නවනම් අපිට කමට අහනක් තියනවා කියලා. අපි හිතමු කමට අහන මුදුන්පත් උනායි කියලා. ඉඳගෙන ඉන්න වෙලාවේ ආනපානෙ මුදුන්පත් වෙලා ආනපානෙත් එක්ක ඉන්න පුළුවන්. මේක ඉන්නකොට දැන් ආ කාමේතා කාම සංඥාන රූපයක් අල්ලුවා. ඒ රූපේ පවත්නකොට රූපේ ක්‍රමයෙන් රූප සංඥාවක් බාටපත් වෙනවා. ඒක න්‍යාය ධර්ම. ඒක බුදුරජාණන්සේ කරන දෙයක් නෙමෙයි බුදුරජාණන්සේ අත්දකපු දෙයක්. දැන් මේ රූපේ රූප සංඥාවක් බාටපත් වුණාට පස්සේ රූපේ සහ අරූපේ කියන දෙකත් අතර පොල්පිට පදින්න පටන් ගන්නවා සීසෝ පදින්න පටන් ගන්නවා. අරූපේ කියලා කියන්නේ ওই තේ පේන තියෙන හිස්තන. රූපේ කියලා කියන්නේ ආනාපානියෝ සද්ද හෝ වේදනාව හෝ හිතවිලි. දැන් මෙතෙන්ද ගියාට පස්සේ මේ යෝගාවචරයට දෙමං සංදීයකට ගියා. ජනගහනේ 50ක් රූපෙට කැමැති ඒකන අරූපෙට වෛර කරනවා. අනික් 50 අරූපෙට කැමැති ඒකට රූපෙට වෛර කරනවා. ඒක එතෙන්ද ගිය කෙනාගේ කට උතරෙන් මිසක් කාටවත් ඒකේ නා දන්නේ නැහැ. හරියට කමඨාන පාත්තා ලියුනේ නැත්නම් ආවෙන ඉන්න කාට තේරෙන්නේ නැහැ. මේ කියන එක නා අරූපෙට කැමති රූපෙට අකමැති කෙනෙක් වගේ. යා මේ විවේකයට කැමති එතකොට ආනාපාන එනවා. ඒක ගැන බලපං කියන හිතවිල්ල කැමති. යා අරූපෙට කැමති. ඉතින් ඒතකොට සද්දයක් ඇහිච්ච ගමන් භාවනා කරනවා කියලා හිතනවා. වේදනාවක් ආපු ගමන් භාවනා කරනවා කියලා හිතනවා. ආනාපානේ ආපු ගමන් භාවනා කරනවා කියලා හිතනවා. මත හිතන්නේ යමක් කෙනෙක් මේ ඇති වෙච්ච විවේකේ පාළුවක් තනිකමක් යක්ෂ දෝෂයක් භූත දෝෂයක් කියලා හිතුවයි කියන්නේ. ඊට 50ක් හිතෙන්න. එයා ඉක්මනට ආයානපන්ට යනවා. එයා ඇස් දෙක අරලා බලලා ගෙදරින් ගෙන ආපු 32 සැට් එක තියනවාද කියලා බලනවා. හරි බයයි අර හිතෙන්ට යනවා. ඒක හයියෙන් හුස්ම ගන්න. නැත්නම් හිත නින්දට වැටෙනවා. ඒ නිසා මේක දුන්නට පස්සේ රූපේ සහ අරූප දෙක අතර මේ විකල්ප දෙක දුන්නට පස්සේ මොනවා කරයිද කියලා ඒක නාට තේරෙන්නේ නැහැ. අපි මෙතෙන්දී අනේක ලොකු දෙයක් ගන්න. ඒක ඒක නෑ කියන්නේ බෑ. මොකද යා කාමෙත් නෙවෙයි ඉන්නේ කාම සංඥාවෙත් නෙවෙයි ඉන්නේ. දැන් ඉන්නේ රූපේ සහ රූප සංඥා කියන දෙකේ ඉන්නේ. මේක හරියට අත්දක ගන්න ඕනේ. අත්දකලා බලන්න ඕනේ මම සද්ද වේදනා හිතල කියන අරමුණු වලට බයයි. අරමුණු නැති අරූපෙට කරනවා. එහෙම නැත්නම් අරූපෙට බයයි තනිකම පාළුව දෝෂේ කම්මැලිකම කියලා රූපෙට කැමති. ආන්න ඔය දෙකෙන් මගේ හිත කොයි පැත්තටද යන්න හදන්නේ කියන එකේ යෝගාසතට ඒත්තු ගන්නලා දෙන එක තමයි කමඨා සුද්ධ කරනවා කියලා කියන්නේ. හරි ඒත්තු ගන්නලා දෙන්න ඕනේ දැන් මේ මේ කියන කියමනෙන් පේනවා නේද? තමන් අර හිස්තැනට කැමති නම් රූපෙට අකමැති. ආනාපාන රූපෙට කැමති නම් හිස්තැන කියන්නේ බය විඳිනත් තනික පාළු තනිකන් දෝෂය. ආන්න ඒක තමන්ට දැනගන්න පුළුවන් වුණා නම් මේ මනුෂ්‍ය ජීවිතය තුළ ඉන්නකොටම පේනවා මේ ජීවිතය තුළ ආත්ම සංඥා තුනක් තියෙනවා මේ කාම ලෝකයේ ඉන්න ඕලාරික අත්පටිලාභේ රූපේ තුල තියෙන මනෝමය අත්පටිලාභය අරූපේ තුල තියෙන සංඥාමය අත්පටිලාභය කියලා අත්පටිලාභ තුනක් තියෙනවා එතකොට යාට තේරෙනවා මේ තුන එක එක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් එක එක තැනට ප්ලග් වෙලා තියෙනවා. දැන් මේ ගීකයක් අතාරපු නැති බණක් භාවනා නොකරපේ කරන කවදාකවත් නිවදන්නේ. යා ඉන්නේ හැම වෙලාවෙම පෝලාරි කත්තපටලාවේමයි කාමෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් ඒ වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කවදාකවත් බණක් භාවනාවක් කරලා නැහැ. කර්මස්ථානයක් වඩලා නැහැ. කර්මස්ථානේ සාර්ථක වෙලා නැහැ. කර්මස්ථානේ ගිවන් වීම තුනා හෝ නොඋනා හෝ ඒ ජීවිතයයි තිරසනාගේ ජීවිතේ වෙනසක් නැහැ කියලා. කාම ලෝකේම පටන් අරන් <clears throat> කාම ලෝකේම ගත කරලා කාම ලෝකේම මැරලා යන්න වුණොත් මගෝ කියන වචනේ බුදුහාමර සඳහන් කරනවා. පపంచාපි රතෝ මගෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් කතන්දර ගොතකට උදේ ඉඳලා හැන්ද වෙනකන් ප්‍රපංච කර කර ගැට ගහ ගහ අරකින් කැලි මේකෙන් තැලි ගත කරන ඒ ජීවිතේ මුර්ග ජීවිතයක්. ඉතින් මගෝ කියන වචනේ ඉතින් මුර්ගයා කියන්නේ හොඳ නැති නිසා කියනවා මෝඩ කියන වචනේ දාලා තියෙනවා. සවුත් වෙන ගෙලීම කතා කරද්දී මුර්ගයයි කියලා කියන එක හොඳ නැහැ. ඒ නිසා අටුවාචාර්ය වහන්සේලා මේක මගෝ කියලා කියන්නේ මෝඩයාට කියලා කියලා මම දැක ලොකු සාංශිත් බණ කියන්නේ කියලා ලොකු සාංශි එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා දැන්. වචනේ නම් ඒක තමයි කියන්නේ. මගේ කටට කවුරු අත තිබ්බද මන් දන්නේ මට කියන්නමයි කියලා. කියන්නම හිතනවා මේ කාම ලෝකේ ගත කරන මනුස්සයන්ගේ ජීවිත මුරුතයි කියලා. ඊට පස්සේ මේ රූපේද අරූපේද කියන එක ඒක ආධ්‍යාත්මික ශේෂ්ඨයක්. සර්වචනාංශේ පහළ වුණාට පස්සේ විතරයි මේක ප්‍රශ්නයක් ආවේ. ඉස්සර හිටපු කට්ටිය අරූපේ තමයි ප්‍රධාන දේ කරගෙන ජීවත් වුනේ. ආලාර කාලා මුද්දකරාම් පුත්‍ර දෙන්නා මේ අරූප ලෝකේ කියලා පැමිණිච්ච කට්ටිය. ඒගොල්ලෝ රූප ලෝකේ ඉන්න එක බොහොම පහත් දෙයක්. කාම ලෝකේ කියන ගණ්ඩම දෙයක් නැහැ කියලා අරූප ලෝකේ ගිහිල්ලා හිතුවා සිතාත්ත තාවකට මේක තමයි යන්න පුළුවන් ඉහළම තැන. අපි මේ ශිෂ්‍යෝ බෙදාගෙන ඉමු ඔයාව සුමාන දෙකෙන් එල්ලුවා මේක බොහොම දක්ෂයි කියලා. සිතාත්ත කෞතම තාපසයා කිව්වා කිං කුසල ගවේති කිං සත්‍ය ගවේති කියලා ඒක කැමති උනේ නැහැ. රූපෙට වැඩිය අරූපේ හොඳයි කියන ඒකාන්ත මතේ ගත්තේ නැහැ. බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙන සියුම්ම තැන තමයි රූපෙට වැඩිය අරූපේ උපයන්න ඕනේ. අරගෙන අරූපෙත් එකයි රූපෙත් එකයි කියන දෙකටම සමහිත දාන්න. අෂ්ටදෝක ධර්මේ කම්පා නොවෙන්න. එහෙම නැත්නම් මේ ඉතාම ආසාවෙන් අමාතේ උපය ගන්නලද මේ අරූපයත් අත්හැරලා. ඒකටම ඒකාන්ත ආසාවක් ඇති කරන්න එපා. ඒක අතාරින්න වෙන දෙයක් නෑ රූපය අල්ලන එකයි තියෙන්නේ. රූපය අල්ලන්නේ රූපෙ හින්දා හොත හොඳ හින්දා නෙමෙයි. රූපෙට තියෙන ආසාව නෙමෙයි. රූපේ අතාරින්නේ මොකද? ඒක ඕලාරිකත්වපත් ලාභෙට නෑදකම් කියන නිසා. එනිසා මේ දෙකට ගිහිල්ලා ගෝකල් භාවනා කරලා මගේ කියන කොයි එකටද ආශාව කියලා බලලා ඒකේනකොට මේකෙන් ගහලා මේකේනකොට ඒකෙන් ගහලා දෙකෙන් එකටවත් නතු වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනකින් තමයි සරුවචනන්සේ මේ භව ගමන කෙලවර ඒ නිසා මට පේන විදිහේ තියෙන මෙයා උපයාගත්ත ඒ අරූපෙට බොහොම ප්‍රිය කරනවා. ආනපානේ මතුවෙනකොට ඒක හිතවිල්ලක් කරලා නැති කරවද්ද කියලා අහනවා. සාම මදි අත්දැකීම. ඔහොම යන්න අරින්ද. කියලා බලන්න මගේ හිතේ ස්වභාවික නැමීම තියෙන මේ හිතන්න මනාපයක්ද ආනපානට මනාපයක්ද? දෙක දෙක එකින් එකට එකින් එකට සාපේක්ෂව තියලා දෙකින්ම ගැලවෙන ක්‍රමයක් තියෙනවා. අක්කගේ හිතේ නංගිවදී බේරෙන්න අම්මගේ හිතේ උන්දගේ දුව බැඳ දෙන්න. මාමගේ හිතේ මාමරවා වැඩ ගන්න මගේ හිතේ දෙන්නම අරගෙන යන්න කියලා වර්ණනවා. නිසා රූපය අල්ලන්නත් එපා අරූපය අල්ලන්නත් එපා. මේ දෙක මැද ක්ලච් ක්ලච් එකේ වාහනේ තියානිනවා කියලා තියෙනවා. ආහනට කන්නේ ආහනේ වගේ තියානිනවා කියන එක මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක manussත්ව ඉක්මවපු වැඩක්. හැබැයි ඒකට මේ පුහුණුවක් තියෙන්නේ. මේ තව දෙක එකක්වත් හොඳයි කියන්න යන්න එපා. මගේ හිත ස්වභාවයෙන් මේ දෙකේ කොයි එකටද මැමියාව තියෙන්නේ කියලා පිට කෙනෙක් බලන්න වගේ ලියන්න බලන්න බලලා ඒක අනිවාර්යයෙන්ම කමටහන් වාර්තාවට දාන්න. දානකොට අපි ඔක්කොම එක භාවනා කරා වගේ තේරෙනවා. ඒක අපි ඔක්කොම වෙනින් කර භාවනාවක් වගේ. මොකද නැත්නම් අපිට සාකච්ඡා කරන්න බෑ. ඉතින් ඔය තමයි සූත්‍ර කියලා තියෙන්නේ. 1500ක් 15000ක් සූත්‍ර තියෙනවා. ඒක ওই ටික තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා මෙතෙන් නැවත නැවත යන්න විනිශ්චය කරන්න එපා රූපෙද හොඳ අරූපෙද හොඳ කියලා මගේ හිත පැනලා දෙන්නේ කොහොකටද කියලා බලන්න. බලලා කරන්න කරන්න කරන්න ගිහිල්ලා එකට හරි යන්න නැතුව දෙකටම සමහිත දාගන්න කියන තමයි කියන්නේ. දරුවන් සරණයි. අද දින පාන්දර ආනාපානසති භාවනාව සුපුරුදු පරිදි කරගෙන ගියමි. ආස්වාසයත් ප්‍රාස්වාසයත් එහි මුල මැද සහ අග ගැන සිත යොමු කර සිටියෙමි. එක් මොහොතක පුලුන් ගොඩක පාවන හැඟීමක් ඊතා සුළු වේලාවක් දැනෙන. අවට දුමකින් පිරී ගියේය. නැවත ඊළඟ භාවනා පැය තුළද ආනාපානසති භාවනාව පෙර පරිදි සිදු කරන ලදී. එක වේලාවක කිසිම වෙනත් සිතුවිල්ලක් ඇති නොවි හුස්ම ගැනීම පූර්ණ අවධානයකට පත් වූ මොහොතකි. ඒ ඊතා සුවදෙන අත්දැකීමක් වුණි. ඒ වෙලාවේ පෙරට වඩා තද ඝන වලාකුළු තත්ත්වයක් දක්නට ලැබින. මෙසේ විනාඩි 10ක් පමණ සිටීමට හැකි වුණි. ඉන්පසු සිතුවිලි එක දෙක පැමිණීමත් සමගම ඉහත අත්දැකීම පහව ගියේය. මේ අත්දැකීම් ගැන ඔබ වහන්සේගෙන් දැන ගැනීමට බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අවසාන වාක්‍ය තුන නැවත කියවන්න. මෙසේ විනාඩි 10ක් පමණ සිටීමට හැකියුණි. ඉන්පසු සිතුවිලි 1 2 පැමිණීමත් සමග ඉහත අත්දැකීම පහව ගියේය. මේ අත්දැකීම ගැන ඔබ වහන්සේගෙන් දැන ගැනීමට බලාපොරොත්තු වෙමි. මේ විදිහට අපි බලාන විදියොත් අපේ ආරාධනාව සිල්තරව අර පාළු ගෙට එක්ක හිතවිල්ලක් එක්ක සද්දයක් එක්ක වේදනාවක් එක්ක නැත්තම් තමන්ගේ ආනාපාන හිමීට අර පාළු ගේ වළම් බින්දිනා වගේ ඇතුළට එන්න පටන් ගන්නවා. එතකොට අපිට අර පාළු හිස්තන වෙනුවට ඒක ආක්‍රමණය වුණා වගේ ගතියක් තමයි තේරෙන්නේ මේ ලියුම හමාරලා තියෙන එතන. නමුත් මේ මැති මතු වෙච්ච හිතවිල්ලට හිතවිල්ල අරමුණක් කරගෙන බලාන හිටියොත් ටික වෙලාවකින් මේ හිතවිලි නැතිලා ආයෙත් අරක පාළුවේ. අච්චර වෙලා යන්න ඕනේ නැහැ. දැන් මේ මතුනේ හිතවිල්ලක් කියලා දැනගෙන මේ හිතවිල්ල හොඳයි හිතවිල්ලක් ආවා. ඒ හිතවිල්ල දිහා දැනගන්නවා හිතන හිතනවා කියලා හෝ නැතුව දැනගත්තොත් ඒ හිතවිල්ල ඉබේම නැතුණා පස්සේ හිතන්න වැඩි ඉක්මනට ආයෙසරයක් පාළු ගතියක් එනවා. හැබැයි හිතන්න ඉස්සෙල්ලා ආයෙත් හිතවිල්ලක්. එක්ක සද්දයක්. එක්ක අනපන්න. මේ විදිහට අර එක සැරයක් පාළුව දැක්කට පස්සේ ඊගාවට එන බාධකය නතර කරන්න සංඥාවක් නෙමෙයි. ඒක අරමුණක් කරගෙන ඒක භවනා කරන්න. කරනකොට ඒක ආය නැතිලා ආය හිස්තනින. එතකොට ළඟ ළඟ ළඟ ළඟ හිස්තනයි අරමුණයි හිස්තනයි අරමුණයි හිස්තනයි අරමුණයි කියලා මාරු වෙන පටන් අර ගන්නවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ හිස්තන ආවත් අරමුණ ආවත් දෙකට නොසලී ඉඳනනම් පළවෙනි චක්‍රයෙන් වැඩේ නැත කරලා බෑ. ඒක ඇතුලේ දෙවෙනි චක්‍රය කරකිනවා. ඊට ඇතුලේ තුන්වෙනි චක්‍රය කරකිනවා. ඊට ඇතුලේ හතරවෙනි චක්‍රය කරකිනවා. නිකන් හිතන්න මකුළු දැලක් බැඳලා තියෙනකොට මකුළු දැලේ ගරාදි ටික අයින් කරයි කියලා. ඕකේ තියෙන මෙහෙම කැරකෙන රවුමක් නේ. මැදට මැදට මැදට මැදට කොබ්බෙප් තීරම් කියලා ඕක ආර්ථික විද්‍යාවට උගන්වනවා. වට රවුම තමයි අමාරු. ඒක ගියාට පස්සේ ඒ හා සමානම රම කාය ඇතුලේ කරකෙන. ඊට පස්සේ ආය තවම සමක් කරකෙන. ඒක එnde ende ende ende සිුමන. එහෙම නැත්නම් බාධා කරන්න දෙන අරමුණ මතුවෙන එක මතුවෙනවා ගේ පාට වැඩිය සිව්. ගේ පාට වැඩි ඉක්මනට නැති වෙනවා. හැබැයි ගේ පාට ඉස්සලා ආයෙ මතුවෙනවා. ආන මේ චක්‍ර යෝගාවචරය අල්ලගන්න. මේක මුළු ලෝකෙටම අදාළ මොඩල් එකක්. මම දෙන්නේ නිදර්ශන ඒක මට ගැළපෙන්නේ නැති නිදර්ශනයක්. පළවෙනි බබා හම්බ වෙනකොට තියෙන තටමන තටමිල්ලයි දෙවෙනි බබා තුන්වෙනි බබා හතරවෙනි බබා 11 වෙනි බබා හම්බ වෙනකොට කොහොම හිටියේ නැද්ද අපේ අම්මට පළවෙනි බබාට කොච්චර දේවල් ලෑස්ති වෙනවද මොකද ඒක විශාල දෙයක් දෙන්න දෙතාවර වෙනවයි කියලානේ කියන්නේ දෙපැත්තට යන්නේ ඔය දෙවෙනි බබා තුන්වෙනි බබා එනකොට ඒක normalize වෙනවානේ එකම දේ තමයි. එනිසා වර්ග ගන්න වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න ඒක කෙරේ සූදානම් බව එනවා. ඒ නිසා අපි එකේ පන්ති විභාගේ පාස් කරපු දවසේ ඉතින් පළවෙනි පන්ති විභාග අපිට ඒ දවස්වල ඒක ලොකු මොන තරම් විශාල විභාගයක්. දෙකේ පන්ති තුනේ පන්ති දැන් එකේ පන්තිර කවුරු වෙන මහන්සියන අපි කියන අයියෝ ඔකද කියනවා. මොකද අපි එදා ඉන්නකොට කොහොමද? ඕනම දෙයක්. ඒ නිසා යම් වෙලාවක භවනාව මේ වගේ නතර කිරීමට බාධාවක් ආවයි කියලා කියනවනම් ඒක බාධාවක් විදිහට ගන්න එපා. ඒක අරමුණක් කරලා මේකත් ගෙවෙනකම් බලන්න. ගෙවෙන ගාදහසින්ම නෙවෙයි බලන්නකො. මොකද වෙන්නේ? ඒක බොහොම ඉක්මනට ගිහලා ආය අර විවේකයට. හැබැයි ඒ ගියාට ආයෙත් එකක් එනවා. ඒ නිසා මෙන්න මේ චක්‍රය දිහා බලන්න කොච්චර තලතුණකමක් ඉතින් කොච්චර වෙලාවක් ඉන්න ඕනද කියනවනම් මේකට මෙන්න මෙහෙම ට්‍රික් එකක් කියලා දෙන්න පුළුවන්. මොකද්ද? පරියන්කේ නැගිටලා ගියත් ප්‍රශ්නයක් නැහැ. මේකට පරියන්කේ බින්න ඕන නැහැ. පරියන්කේ නැගිටගෙන භාවනාත කරුවා නෙවෙයි. මානසිකාරේ තියාගන්න. මානසිකාරේ තියාගන්න බලන්න මේ අරමුණු එක එක ඇවිල් පරියන්කේ තමයි ලේසි මේක අහන්න දෙයක් නැහැ. ඒක නැගිටයි කියලා ප්‍රශ්නයි. ඒක නිසා මේ මතුවෙන හිතවිල්ල ඊගාව චක්‍රේ කරකැවීමට අරමුණක් කියලා හිතාගන්න. අනිත් දවසේ ලෑස් වෙලා යන්නේ වගේ චක්‍ර 10 15 20 30 ඒක පරියන්කේ යන්න අරින්න ඕනේ. ඊට තමයි අපි රූපයයි අරූපයයි දෙක අතර අක්සග්ගාහිත්‍යක් නැතුව අපිට රූපයෙන් අරූපයෙන් ස්වාධීනත්වයක් ගන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්ස මම ආනාපාන සතිය මූල කර්මස්ථානය කරගෙන භාවනා කරගෙන ගියෙමි. හුස්ම ඉහළට ඇතුළු වන විට ආශ්වාසය ලෙසත් හුස්ම පිටවන විට ප්‍රාශ්වාසය ලෙසත් මෙනෙහි කරමි. හුස්ම නාසිකාග්‍රයේ වදින බවද හොඳින් නිරීක්ෂණය කෙලිමි. හුස්මෙහි දිග සහ කෙටි බවද නිරීක්ෂණය කෙලිමි. දිගු හුස්ම රැල්ල ක්‍රමෙන් කෙටි වී ගොස් පසුව සිහින් වායු ධාරාවක් බවට පත්වන බවද නිරීක්ෂණය කෙලිමි. එන්පසු ඊට කෙටි කාල සීමාවක් තුළ හුස්ම රැල්ල නොදෙනී ගිය අතර අරමුණු රහිත කාල පරාසයකටද ඇතුල් විය. මේ දෙස සංයමයකින් යුතුව බලා සිටින විට නැවතත් සිතුවිලි මතු අතර ඒ දෙස මනාපයකින් හෝ අමනාපයකින් තොරව බලා සිටියේය. නමුත් මගේ සිත මම මූල කර්මස්ථානෙන් පිටතට ගොස් අකුසල අරමුණක් භූමියක් ඔස්සේ යන බව මතක් කරදී නැවත මූල කර්මස්ථානයට යා යුතු බව ඉඟි කළේය. ඒ අනුව මම නැවතත් මගේ මූල කර්මස්ථානයට සිත යොමු කර ටික වේලාවක් සිටන විට නැවතත් සිත වික්ෂිප්ත සිතුවිලි රහිත සිත විවේකී වී සිතුවිලි රහිත කාල පරාසයකට ඇතුල් විය. මෙම ක්‍රියාවලිය පරියංක භාවනා කාලය අවසන් අවසන් වන තුරුම මාරුවෙන් මාරුවට සිදුවිය. මේ ඊයේ උදේ පරියංක වාරය තුලදීද මීට පෙර වාරවලදීද අත්දැක්කෙමි. ඊට සඳහන් ගැටලු පිළිබඳව මම ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. 1. සිත සිතුවිලි රහිත කාල පාරාසයේ සිට නැවතත් සිතුවිලි අතරට යන විට සිත නැවතත් මූල කර්මස්ථානයට ගෙන ආයුතුද? එසේ නැතහොත් එන සිතුවිලි දෙස ප්‍රතික්‍රියා නොදක්වා බලා සිටියහොත් ඒ ඉබේම නැති වී ගොස් නැවතත් සිත සංසුන් බවට පත් වෙයිද? දෙක භාවනාව අතරතුරේදී සිත අගෝචර භූමියකට යන විට නැවතත් එය මූල කර්මස්ථානයකට රැගෙන එන විට ආනාපානා සතිය නොදෙනේ නම් සිත කයේ ඇතිවන කම්පන කම්පන පීඩන දෙස අතේ නහරවල ඇතිවන කම්පන පීඩන වරහන් ඇතුලේ බලා සිටීම මූලික මූල කර්මස්ථානයේ කර ගැනීම වැරදිද ඔබ වහන්සේට මේ අත් භවයේදීම නිර්වාණය සාක්ෂාත් වේවායි පතමි මේකෙදී තියෙන විකල්ප හතරක් දක්වලා තියෙනවා මූල කර්මස්ථානයේ තියෙනවා විවේකයේ තියෙනවා බාධා කරන හිතවිලි තියෙනවා නැත්නම් ශරීරයෙන් එන කම්පන චංචල තියෙනවා. ඉතින් අපි මෙතෙන්ට ආනකම් පාරටන් ආනපානේ හරහා තමයි ගියේ. නැත්නම් ආනපානේ ගෙවෙනකොට තමයි විවේකය ලැබෙන්නේ. ඊට පස්සේ හිතවිලි එනවා. එහෙම නැත්නම් ආනපාන පේන නැත්නම් ඇඟේ මැරිලා නැති බවට කම්පන චංචල පේනවා. මේ හතරටම සමාන හිතකින් සමාන බලයකින් සමාන මනාපිකෙන් කටයුතු කරන්න පුළුවන් විශ්වාසයේ පහළ වෙච්ච කෙනා. ඒකට කියනවා අදිමොක්කේ කියලා මේ කොයි එක ආවත් මං කෙලෙසෙන්නේ නැහැ. මොකද මේ එකක්වත් මං ඉල්ලපු දේවල් නෙමෙයි. නමුත් යම් කිසි කෙනෙකුට මේක පිළිබඳව එහෙම නිර්වල් භාවයක් නැත්නම් සැකනම් සාමාන්‍ය දල උපදේශයක් කියන මූල කර්මස්ථාන දෙහිත දාලා සැක දුරු කරගන්න. නමුත් භාවනාව දියුණු වෙන්න නම් නොසලෙන මනසක් ඇති කරගන්න නම් මේ හතරටම සමහිත ඉන්න ඕනේ. ආනාපානෙ හිටියත් විවේකයේ හිටියත් කම්පණ චංචල දැක්කත් හිතවිලි ආවත් ওই කියලා තියෙන විදිහට හිතවිලි වලින් කවදාකවත් කෙලෙස් වෙන්නේ නැහැ. හිතවිලි වලට ප්‍රතික්‍රියා කිව්වේ නැත්තම්. දැන් එන ඕන දෙයකට එන්න දෙන්න. එන ඕන දෙයකට එන්න දෙන්න පුළුවන් වෙන්නේ පෞරුෂත්වයක් තියෙන මනසකට විතරයි. සද්ධාව තියෙන මනසකට විතරයි. ඉතින් අරකද මේකද කියලා විචිප්ත වෙනවයි කියලා කියන්නේ තාම සද්ධා විස්තර වෙලා නැහැ. එහෙමනම් අපිට කිහිලි කරුවක් වාගේ මූල කර්මස්ථානේ ඕනේ. එනිසා මූල කර්මස්ථානට ඇදලා දාන්න ඕනකමක් නැහැ. සැකනම් විතරක් මූල කර්මස්ථානට යන්න නිසක භාවයේ තියෙනවනම් මේ කොයි එක ආවත් හිත කෙලෙසෙන්නේ නැති ඇති කියන අභීත දර්ශනේ දැක ගන්න මැරෙන්න ඉස්සලා. ඔය එකකවත් කෙලෙස් නැහැ. කෙලෙස් තියෙන්නේ ප්‍රතික්‍රියා කරන හිතේ විතරයි. ඒසා මේට වැඩි විකල්පේ වේදනාවේයි, සද්ද ඇහෙයි, හිතවිලියේයි කම්පනයේයි හිස්තැන්තියේයි ආනපනතියේයි කොයි එක දැක්කත් නොදැක්කා වාගේ නැහුණා වාගේ නොදැනුණා වාගේ ඉන්න පුළුවන් නම් අරමුණ තිබුණට කෙලෙසේ නැති අවස්ථාවක් අත්දකින්න පුළුවන් සර්වචන් වහන්සේ බුදු වෙන ඉස්සලා දවසේ හීන හතරක් දකිනවා එක හීනයක් තමයි අසුචි කන්දක සර්වචන් වහන්සේ ඇවිදිනවා ගෑවෙන්නේ අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ නැහැ. මොකද අසුචි තිබුණ පමණට ගාය ගෑවෙන්න ඕන කමක් නැහැ. ගෑවෙන්නේ නැති වෙන්න යන්න පුළුවන්. ඒ වගේ කෙලස් නිකලස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිකලස් කෙලස් කරන ගා ගන්න පුළුවන්. ඒ නිසා සම සම්පින්නණය කරන්න තියෙන්නේ සැකනම් මූල කර්මත්තානේ හොයන්න සැක නැතුව භාවනාව සෙල්ලක්කාර කරලා විවිධාංගීකරණය කරන්න ඕන. කොයි එක ආවත් මම නොසලින මනසකින් යනවා කියන එකට ඉඳ තියන්න කියලා අපි යනවා ඊගාට. ස්වාමීන් වහන්සේ දැන් කාල වේලාව අවසන් වීගෙන යන හින්දා මම ඊතුරු කොටසේදී සක්මන් භාවනා පිළිබඳ ප්‍රශ්නවලට යමු වෙන්න කැමැති. ගරු ස්වාමීන් වහන්සේ සක්මණේ ක්‍රමවේදය ගැන මාහට පැන කීපයක් ඇත. අප කෙරෙහි අනුකම්පාවෙන් ඉවසාව ධාරණසේක්වා. සක්මණෙහිදී සරල රේඛාවක් අනුගමනය කළ යුතුයද? රවුමට හෝ වංගු සහිත මගක ගමන වැරදිද? ආනද තලයක සක්මන් කිරීම හරිද? දෙක. තුන සක්මන් රේඛාවකදී පාඩි වලින් ගතහොත් අවම දුරක් තිබේද? දරුවන් සරණයි. මේක කාටත් වගේ මං හිතනවා අපේ ළඟ තියෙන අර සක්මන් භාවනා පිළිබඳ විනාඩි 5ක විතර වීඩියෝ එකක් තියෙනවා. අද එකක් අතර සතිපාසල වෙනුවෙන් හැදුවේ. ඒකේ පෙන්නලා දීලා තියෙනවා ඔය වගේ හැම ඔය ප්‍රශ්න හැම ප්‍රශ්නයක්ම අහලා නැත්තම් දැනගෙන උත්තර දීලා තියෙනවා. නිසා සක්මන් කරපු කට්ටිය වශයෙන් වෙලා ගන්න ඒ වීඩියෝ එක තියෙනවා වාතිය වීඩියෝ. සක්මන් බලන්න. ඔව් ඒක නිසා අර එහා කේ තියෙන ස්ක්‍රීන් එක මම හිතන්නේ ඒක ගන්න පුළුවන් ගන්න. ඔව් මෙතනත් පුළුවන්. මේකට කනෙක්ට් කරන්න ඒකට විනාඩි 5ක් 6ක් යනවා. ඒක හරිම බොහොම ලස්සනට ඒක හරි ගැසලා තියෙනවා දැන් සක්මන් කරපු කෙනෙක් වශයෙන් ප්‍රශ්නේ අහපු කෙනෙක් විතා අපි අවස්ථාව ගමු කැමැතිනම් Tamanට සක්මන පිළිබඳව දැනුම ඍජු කරගන්න ඒකට පොඩ්ඩක් වෙලා ගන්නයි කියලා මම ඉල්ලයි. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මා විසින් අත්හදා බලනු ලැබූ එක් උපක්‍රමයක් මහිලා සඳහන් කරනු කැමැත්තෙමි. එක් සක්මන් වාරයක් අවසන් කිරීමෙන් පසුව දෙවනි සක්මන් වාරය ආරම්භයට ප්‍රථම මා විසින් මගෙම්ම ප්‍රශ්නයක් අසනු ලබයි. එනම් මගේ සිත විසිර ගියාද නැද්ද යන ප්‍රශ්නයයි. පිළිතුර ඔව් විසිර ගියා නම් වඩාත් අවධානයෙන් දැඩි අධිෂ්ඨානයෙන් දෙවනි සක්මන් වාරය ආරම්භ කරයි. මගේ අරමුණ වැඩි වාර ගණනාවක් මෙම ප්‍රශ්නෙට නැහැ. සිත එකඟයි යන පිළිතුර ලබා ගැනීමයි. නමුත් අවාසනාවකට මට වැඩි වශයෙන් ලැබෙන්නේ ඔව් එනම් සිත විසිර ගියා යන පිළිතුරයි. සිත සමාධිගත කිරීම පහසු කිරීම සඳහා උපකාරී වන යම් ක්‍රියාදාමයක් ඇතනම් උදාහරණයක් වශයෙන් පහසු ඉරියව්වක වාඩි වීම වැනි එය දැන ගැනීමට කැමැත්තෙමි. ඔය ඒක නැස්චාර්ත පැත්ත හිත පිට ගිය පැත්ත බලන වෙනුවට අස්ත්‍යාත්යෙන් ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. මට බෙන්දට වැඩිය පීවර ගාන සතියෙන් පවත්වන ගාන වැඩි කර ගන්න පුළුවන්. මට පීවර 10ක් යනකොට හිත පිට යනවා කියලා අපි උපමාවක් ගත්තොත් මට 11 වෙනි පියවර 12 වෙනි පියවර සතියෙන් පවත්වන්න පුළුවන්ද කියලා සතිය අකණ්ඩ භාවයේ පියවර ගානේ දික් කරන එක අපි කියනවා ප්‍රමාණාත්මක වැඩි කියලා. ඊට පස්සේ ගුණාත්මක දේ තමයි මේ ප්‍රමාණාත්මක කරන සක්මනේදී මේ වම මේ දකුණ කියලා වෙනස දක්ව ගන්න පුළුවන්ද? එහෙම බැරි නම් බැරි වෙන්න ඉඩ තියෙනවා. බැරි නම් මේ ඒක ඔසවනවා තබනවා කියනකොට ඔසවන වාරයේ සහ තබන වාරයේ අතර වෙනස්කම් දකින්න පුළුවන් කියලා සක්මන් කරන ඉරියව්වේ ඕජේ ඕජාව විස්තර හොයන ගතිය. ඒක එතකොට සක්මනට ආසන්න උත්සන්න වෙන ගතිය වැඩි. ඒ නිසා ප්‍රමාණය වැඩි කරවන්න පියවර ගානේ විනාඩි ගානේ ඒත් ලැබෙන ඒකේ ලැබෙන තොරතුරු ප්‍රමාණය වැඩි කරගන්න බලන්න ගුණාත්මක වශයෙන්. එතකොට එහෙම තියෙදි හිත පිට ගියත් ප්‍රශ්නයක් නෑ. අර අර වැවෙන පැත්ත පේනවනේ. හිත පිට යෑම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සතිය වැඩිවීමක් සිදු වෙනවා නම් සතිය වැඩිවීමට සාපේක්ෂව හිත පිට යෑම අඩුවීමක් සිදු වෙනවා නතර කරන්න බෑ. වැඩි කරගන්න විතරයි පුළුවන්. සතියේ ප්‍රමාණය සහ ගුණාත්මය වැඩි කරගන්න උත්සාහ කරන්න. එතකොට තමන්ට මේට වැඩිය සාද සාධනීය පැත්තෙන් එහෙම නැත්නම් පොසිටිව් පැත්තෙන් ප්‍රතිචාර ලැබෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මාවහන් පළඳා තාර පොළවේ සක්මනට වඩා පාවහන් රහිතව ස්වභාවික රළු පොළවේ සක්මන සිහිය පිහිටුවීමට උපකාරී වන බව පෙනේ. ස්වභාවික රළු පොළවේ සක්මන් කරන විට දැනෙන දැකීම්වල දැනීම්වල විවිධත්වයෙන් මේ හේත් මෙට හේතු වේ යයි මට හැඟේ. තනකොළ මත සුමට හා සිසිල් බව, වැලි පොළව මදක් උණුසුම් බව, පරඬල් කෝටු හා ගල් කැබිලිවල රළු බව යනාදී සංවේදනා සමහරක් විට එක් පියවරක් තුළම අත්විඳින්නට හැකි වේ. තර පොළවේ පායට දැනෙන සංවේදනාවන් එක ආකාරය. මේ හේතුවෙන් සිත වෙනතකට ඇදී යාම වැඩියයි සිතේ. මට භාවනාවට ඇති ප්‍රධානම බාධාව සිතුවිලි ජනිත වීම හා සමහර විට ඒ තුල දිගු ජවනිකා නිෂ්පාදනය වීමය. මා ඒකාකාරීත්වයේ තුල සතිය පිහිටුවා පිහිටුවීමට උත්සාහ කළ යුතුද? නැතිනම් ඊට විවිධත්වයේ තුල සතිය පැවැත්වීම සුදුසුද? උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. උංගා කලබල වෙච්ච හිතක් නම් සාමාන්‍ය විවිධත්ව හරහා හෝ අරමුණට අපි හිත බැඳ ගන්න හදනවා. නමුත් අරමුණට හිත කීකරුවේගෙන කීකර වෙනකොට විවිධත්ව අඩු කරලා ඒකෝදි භාවයකට එකගතියකට හිත ඇති කරගෙන යන්න ඕනේ. ඒ නිසා හරියට මේ දඟලන ළමයෙක් එක සැරේ නිදි කරවන්න බෑ. ඒ ළමයා නිදි කරනකොට ඒ ළමයා මේ එලිපත්තර ගිහිල්ලා එළිය පේන තියෙන තැනක දිගරවන්න හදන එක තමයි ලේසි. නිදන කාමරේට ගින්න ගමන් ඌ දන්නවා අම්මා නිදි කරලා තියලා පණින්න හදන්නේ. ඉතින් ඒ නිසා එළිය තියාන කතාව නේදලා කකුල් දෙකේ තියාන ටිකක් තියා පුන්නා නිින්ද ගියාට පස්සේ ගිහිල්ලා ඇඳේ තිබ්බට පස්සේ අම්මට ඕන දෙයක් කරගන්න. ඒ නිසා ඒ හිතේ ඇවිච්චි ප්‍රමාණය හැටියට ඊට වැඩිය අඩු ඇවිච්චි එකක් දෙනවා. ඊට පස්සේ අඩු ඇවිච්චි එකක වෙනකොට ඊට පස්සේ අඩු ඇවිච්චි එකක් දෙනවා. ඒ නිසා සක්මණේ කියන්නේ වැලි පොළව තමයි හොඳේ. ඒක ඒකාකාරී වෙන්න ඕනේ සමතලයක වෙන්න ඕනේ වංගු නැති වෙන්න. ඒක බැරි වෙනකොට තමයි අපිට මේ වගේ හිත වෙනුවට විකල්ප පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා හිත එකඟ කර ගැනීම සඳහා ඒකීය ක්‍රමයක් හරියන්නේ ඒ තියෙන මූඩ් එකේ හැටියට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අනාවඩාගෙන යන ක්‍රමයක් තමයි. ඒක කල් යනවා ඒකට. ඒක නිසා විවිධත්වයේම උත්තරයක් වශයෙන් දෙන්න බෑ. විවිධත්වයේ හරහා හෝ සක්මන් හිත බඳින්නේ කොහොඳයි. හුත්තටම ගැඹුරට යන්නේ අපි සක්මටත් ඇදී පරියන්කේදී. මොකද එතකොට මොනවාක්වත් දෙන්නේ අරමුණු ඒකාකාරී අරමුණකට තමයි හිත දාන්නේ. ඉතින් අර මුල් හරියේදී තමයි අර උපක්‍රම කරන්න වෙන්නේ. හුඟක් දඟලන හිත විවිධත්වයේ හරහා හෝ සක්මන්ට බඳා ගන්න ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒකාකාරීකමකට බැඳීම තමයි සමතයක් සමාධියක් ඇති කිරීමට කරන උපක්‍රම. අවසරයි ස්වාමීන් වහන්සේ අද උදෑසන 4ට මම සක්මන් භාවනාව ආරම්භ කෙලිමි. මම පෙර දිනේ පාදයේ සීතල අත්විඳ නිසා අද දිනේ මම පාවහන් ගලවා තර පොළවේ පාදයේ තෙරපෙන ආකාරය පාදයට සීතල දැනෙන ආකාරය අත්විඳෙමි. තවද මම මෙතන යන යන්න පෙර දිනේට වඩා වැඩිය අද දිනේ දැනීම වැඩිය. සිතුවිලි විසිරීමද අඩුය. ඔබ වහන්සේගේ උපදෙස් අනුව දිගටම පාදයේ කෙරෙහි අවධානය යොමු කිරීම වැඩි කළෙමි. අනුහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. එතකොට පාදයේත් එක මේ වගේ ආද වෙනකොට වැඩි වෙලාවක් ඉනකොට පුළුවන් තරම් ලබන අත්දැකීම ගොරෝසු දෙයක්ද සිවුන් දෙයක්ද උණුසුම් සිසිලකද විනුබද ආදි වශයෙන් තොරතුරු උකහා ගන්න උකහා ගන්න පුළුවන් මේ වෙලාව විතරයි. ඒවා උකහා ගත්ත තරමට ඊගාව දාසේ භාවනාවේ ආරම්භක ශේෂයේ බොහොම උසස් තැනකට යනවා. ඒ නිසා යම් වෙලාවක කීකරු වෙච්ච වෙලාවක වෙලාවට අදාළේ භාවනා නැ සක්මනේ තොරතුරු සටහන් ආකාර විස්තර වාර්තාවට ඇතුළු කිරීමෙන් තව තල්ලුවක් දෙන්න පුළුවන්. සක්මන් භාවනාව අද දින උදේ වරුවේදී සක්මන් භාවනාව සිදු කෙලිමි. වම දකුණ ලෙස සිතමින් පාදයේ විවිධ විලුඹ හා පතුල් පොළවට වැදෙන ආකාරයට සිත යොමාගෙන දිගටම සක්මන කෙලිමි. ටික වේලාවකින් වචනේ වචනේ නොසිතා අවධානයේ පමණක් පාදය පොළවට වැදෙන තැන් ගැන යොමාගෙන සක්මන් කෙලිමි. වරින් වර සිතට වෙනත් සිතුවිලි ආවත් එම සිතුවිලි අභිබවා ඒවා ඇති වී නැති වී යන බවත් තේරුම් ගනිමින් නැවත නැවතත් පාදය පොළවට වැදෙන ස්පර්ශයේ වෙතම අවධානය යොමු කරගෙන සක්මනේ නිරත වූ යෙමි. පැය භාගයකට පමණ පසුව පාදයේ පොළවට වැදෙන ස්පර්ශයෙන් ඒ ස්පර්ශයේ දැනීමක් මහා දුකක් ලෙස සිතෙන්නට පටන්ගත් බව වැටහිනා. සක්මන් කිරීම වේගය වැඩි කිරීමක් වූ අතර පාද පොළවේ වැදෙන ස්පර්ශයේ පවා දැනෙන්නේ නැතිනම් හොඳයි සිතෙන්නට විය. කලකිරීමක් හෝ ද්වේෂයක් වගේ හැඟීමක්ද ඇතිවිය. එවිට ඔබ වහන්සේ ඊයේ රාත්‍රී දේශනාවේදී දේශනා කළ භාවනා අරමුණද දුකක් සහ අත්හැරිය යුතු දෙයක් යයි කිව් දේ මතක් විය. මගේ ගැටලුව මේ සිතුවිලි සහ අත්දැකීමක් නොසලකා හැරිය යුතු දෙයක්ද? එසේ නොසලකා හැර නැවත පාදයේ පොළවේ වැදෙනකොට වැදෙන විට මම වම දකුණ ලෙස හෝ සිහිකොට සක්මන දිගටම කරගෙන යුතුයද? නැතිනම් ඒ සක්මන් භාවනා අරමන දුකක් වූයේ ඇයි? දැයි විමර්ශනය කළ යුතුයද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ වෙලාවේ සමහර විටක ඒක නිකන් මේ ඇහැට කුණක් වැටුණා වගේ නැත්නම් තුවාලේ සුද්ධ කරපේ ලාවක පීරි ගෑවුණා වගේ දැනෙනවා. නමුත් ඒක කවදාකවත් සක්මන නතර කරන්න තරම් බාධා කරන්නේ. ඒ විදිහට බෙන්දට නොවන විදිහට තොරතුරු ලැබුණත් ඒ ලැබෙන තොරතුරු පිළිබඳව ලොකු සතුටක් නැහැ. යම් කිදීක විදිහට අපේන කොතන මොන දේ බැලුවත් දුක බව තේරෙනවා. නමුත් ඒක මේ දරා ගන්න බැරි මට්ටමකට සක්මන් නතර කරන මට්ටමට එන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ සතිය දියුණු වෙනකොට ඉඳුරන් ප්‍රණීත වෙනකොට වෙනදා නොදැගෙනිච්ච තරම් හැම ඉඳුරක් ඉඳුරාම ඇහැ වගේ වෙනවා. ඉතින් ඇහැට දූවිලි ටිකක් වටුණත් උලන් වැටුණත් අමාරුයි. නමුත් ඒක භාවනා දියුණුවක් නිසාත් වෙච්ච එකක්. ඒක භාවනා උන්නත කරන්න හේතුවක් නෙවෙයි. තවදුරටත් මේක අවදි කරගෙන ඉදිරියට යන්න තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා ඊයේ ධර්මදේශනා පිළිබඳව ඉච්ඡා කැමැත්ත කියන දෙය අල්පේච්ඡ බවට අඩු කරගෙන යද්දී එය ජීවිතයට ගලපා ගැනීම ඉතා පරිස්සමෙන් කෙළ යුතු බව දැනින. උදාහරණයක් විදියට මම වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන්න හිතනවා. ඒ වැඩි මුදල් ලිපීම හෝ තනතුරු ලබා ගැනීමට නොවේ. නමුත් මොකක් හරි කැමැත්තක් ඉෂ්ට කර ගැනීමට තමයි බව පේනවා. වැඩිදුර අධ්‍යාපනය නොකරන්න තීරණය කළොත් ඒ ලැබෙන දැනුමට වඩා හොඳ දෙයක් ලබා ගැනීමටයි ඒ තීරණය ගන්නේ. ඒ තීරණයට කැමැත්ත වැඩි පැත්තකටයි අවසාන ප්‍රතිඵලය හැරෙන්නේ. වෙන වැඩක් කරනවා වෙනුවට මේ නේවාසික වැඩසටහනට ආවෙත් ඊට තිබෙන කැමැත්ත වැඩි නිසායි. ඉච්ඡා කැමැත්ත ජීවිතයට යොදා ගන්නා අයුරු ගැන තවත් අවවාද දෙනමින් ඉල්ලා සිටිමි. ඒකට ඡන්ද කියන එකත් ඒ වගේ වචනයක්. හැම කෙනාගම ඡන්දේ තියෙනකෝ කාම ඡන්දේ ඒක කුසල ඡන්දේ. කාම ඡන්දේ තමයි අපි භෞතික ලෝකෙට පාවිච්චි කරන්නේ. කුසල ඡන්දය තමයි නිපැත්ත කරන්නේ. නිසා ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා සර්වඥන්සේ දේශනා කර දෙන හැම දෙයකටම මුල් වෙන්නේ ඡන්දය. නමුත් ඒ කුසල එකක්ද කාමිත එකක්ද කියන එක වෙනස් වෙනවා. වගේ මේ ඉච්ඡා බංගත්‍ය කියනකොට ඒක තැනක පෙන්නනවා අපිච්චතා. ඉච්ඡා කියන එක අපිච්චතා පෙන්නකොට අධිගම අපිච්චතාවය කියනවා. අධිගම අපිච්චතාවය කියලා කියන්නේ තමන් හැම දෙයක්ම දන්නවා. නමුත් කිසිම දෙයක් පෙන්වන්නේ. ධ්‍යාන මාර්ගඵල ලබා තියෙනවා සීළු භාෂාවල් දන්නවා සීළු ශිල්ප දන්නවා. මේ ශිල්ප දක්වන්න දඟලන අඟ පෙන්වන්න දඟලන ලෝකේ සියල්ලම දැනගෙන සියලු හැකියාවල් තියාගෙන පෙන්වන්න තියෙනවා. ඒකට කියනවා අධිගම අපච්චතාවය. අපච්චතාවය. ඉතින් ඒක කරන්න කරීම සඳහා තමයි කුබ්බස්චාත්තුපාදී නෙමෙයි පෝස්ට් ડોක්ටර් නෙමෙයි ප්‍රොෆෙසර් වුණා ප්‍රශ්නයක්. හැබැයි නයි පෙන්වන්න අඟ පෙන්වන්න එන්න එපා. එනේ පුම්බන්න එන්න එපා. ඒ නිසා ಗುಣ වඩන්න ಗುಣ වසාගෙන ජීවත් වෙන්න. ඒ නිසා ಗುಣ වඩන්න. මේ ශාසනයට සියලු ගුණයන් අවශ්‍යයි. සරුවචනාංශයට කියන්නේ අරහං කියලා අරහං කියලා කියන්නේ සියල්ලටම සුදුසක්. ඒ ಗುಣ නැතුව නෙවෙයි. සියලු ගුණයන් තියෙනවා. හැබැයි අහිංසකව ජීවත්. නිහතමානීව ජීවත්. ওই සිද්ධාර්ථ කුමාරයාට ගෑණියක් දෙන්න බෑයි කියලා සූපබුද්ධ රජුරෝ චෝදනා කරා. ඕකාගේ ඇතුළේ ඇච්ච කුමාරකයා. කට ගෑණියක් දෙන්නේ කොහොමද? ගානින් කිව්වා එළියට දුන්නක් අරගෙන පෙන්න ශිල්ප දක්වපුවාම එදා මුළු කිඹුල්වත් පුරේටම ශිල්ප පෙන්වන්න තරමට හැකියාව තිබුණා. ගිහිව ඉඳලා. පාරේ ඇවිදිනකොට නිබ්බුත පද කිව්වා. පැවිදිලා නෙමෙයි. නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සාපිතා නිබ්බුතානුන සානාරි අස්සයන් ඊදිසෝපති. ඒ තරම් තාන්ත ගතියක් තිබුණා. නිසා සියලුම ගුණ වඩන්න. සියලුම භාෂාවල් ඉගෙන ගන්න. සියලු ශිල්ප ඉගෙන ගන්න. එකක්වත් වැඩි නෑ. පෙනේ පුම්බන්ට එන්න එපා. මතක තියාගන්න ඔයිට වැඩිය පෙනේ තියෙන කට්ටිය ඉන්නවා කට්ටියගේ පෙනේ නොපෙනේ. අපිව නටන නටන වැඩි හුතාම දක්ෂ කට්ටිය ඉන්නවා මේට වැඩි ශක්ති තියාගෙන අපි පෙනේ පුම්බන්න ගියොත් කඩලම දානවා කුඩුම්බේ ළඟින්ම කඩලා. සියලු ಗುಣ වඩන්න. නම් පෝස්ට් ග්‍රැජුවේට් කර කර ඉන්නකොට තමයි මම පැවිදි වුණේ. මම ඒක ඉවර කරලා සාහිතිකේ අරන් තියලා ආව හදිස්සියක් වුණොත් පෙනේ පුම්බන්න වුණා. මෙන්න මේ බයියෝ කෑ ගහනවා වැඩි. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ වැඩ දන්නේ නැතුව කෑ ගහනවා. දැන් මාත් ඒක තියනවා කියලා හිතුවට පස්සේ එන්නේ නැහැ නේ අහන්න. දැන් සියලු ಗುಣ වඩපියවෝ තේරවාද ශාසනය කියලා කියන්නේ අරහං. අරහං කියන්නේ සුදුසා. බුදුසසුනේ ගුණේ කියන්නේ අරහං සම්මා සම්බුද්ධ. අරහ සුදුසා සියලුම ගුණ වඩා. මොනම දෙයක්වත් අතාරින්නේ. මොනම දෙයක්වත් මේ ගුණවතාවට මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ මාළේටම තව මාළ මලක් කමුනවා. ඒ කිසිම වෙලාවක පේනේ පොම්බන්න යන්නේ. මොකද අපි සරුවච්චන් ආංශී ඉස්සරහා ඉන්නකොට සරුවච්චන් ආංශීගේ ගුණත් එක්ක බලනකොට අපි කවුද? අපි මොනවද මේ කෑ ගහන්නේ? ඉස්සරහට පස්සරයි නම් නම් දෙක තුනක් දාගෙන අකුරු දෙක තුනක් දාගෙන බයිලනේ. බුදුරජාණන් වහන්සේට මේ ත්‍රිපිටක ධාරී උබේ විහාරාධිපති කියන නම් ටිකක් දුන්නා කොමිටේ. දීලා ඉවර කරන්න පුළුවන් වේද? විචිත්‍ර ධර්ම ගතික ත්‍රිපිටක ධාරී උබේ විහාරාධිපති අයියෝ මේ කරන විකාරය ඒකට බුදුන් කියලා විතරයි ලියන්නේ. දැන් අපේ ආමනුකේ නම ලියන්න වුල්ස්කප් කොලයක් නැති. මේ පට්ටන් ටික දාලා දිගහැරලා දානකොට ගියෝ ඊට හපක්. ගියෝ ඊට හපක් මම එකෙකුටවත් කියන්නේ කිසිම දෙයක් පස්ස දාන්න බෑ. ඔය ඔය ලක්ෂයක් වැඩ කරන ගමන් মালටි ටාස්කින් කියන එක මේ කජු කන්නා වගේ වැඩක්. මම කරලා කියන්නේ. ඔයගොල්ලෝ නිකන් බයිලා ඌවත් වැඩද මල්ලී මොලේ ඩිග්‍රී ගන්නවා අරග කරනවා මේක කරනවා මැනේජ්මන්ට් ටෙක්නික් කියයි අර හත්ත පහකට ගණන් ගන්න දෙයක් ඇති දේවල් නේ. ඒවා නිකන් කජු කරනවා වගේ. ඒක හැම දෙයක්ම කරලා යන කෙරුවට පස්සේ තියෙන ඕව ඉච්චට උදන්නේ. ඒක භාවනාවට හත්ත පහක බාධාවක්. හැබැයි භාවනාව නෙමෙයි මේ සතිය කියන කල්ලා ගන්න. ඒක එකකවත් බාධා වෙන නිසා හැම තේම කරන්න අපේ ආසනික අවශ්‍යතාවය අසීමිත අවශ්‍යතාවයක්. හැම ශිල්පෙම දැනගන්න ඕනේ. නිහතමානීව සාසන වෙනුවෙන් පුදන්න එනිසා කරන ගමන් ඒක බාධාවක් නම් මේ මේ මේ මේ වැඩේ කරනකොට මෙන්න සතිපත්තන මේක බාධාවයි කියලා මට කියන්න හරියම කැමැති හදා බෙදා ගන්න මම පැහැදිලිවම කියනවා කිසිම වැඩකින් සතියට බාධා වෙන්නේ ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ඊයේ රාත්‍රී දේශනා පිළිබඳවයි එහි එන අල්පේච්ඡතාවය හා ප්‍රයෝජනීය සලකා භාවිතය පිළිබඳවයි මා දැන් කලක සිට ප්‍රයෝජනය සඳහා සලකා ජීවත් වීමට පුරුදුව සිටිමි. ඒ දරුවන් සමග ගත කිරීමේදී මේ සමහර විට ගැටුම් සහිත තත්ත්වයක් බවට පත් වී ඇත. ජලයේ භාවිතය හැර අන් සෑම දෙයකින්ම ඔවුන් සන්තුෂ්ත වන ආකාරයට කටයුතු කිරීමෙන් ගැටුම් අඩු කළ හැකි වෙතයි සිතුනි. එහෙත් ගමන් කරන වාහන වසන නිවස පමණක් නොව පාවිච්චි කරන දුරකථනයද ඔවුන්ට හරිමදිය. ඔවුන් සන්තුෂ්ත වන අයුරින් ඔවුන්ට දේවල් ලබා දුන්නද ඒවා ඉල්ලන ඉල්ලන දෙය නොව අවශ්‍යතාවය පදනම් කරගෙන පමණක් ඒවා ලබා දේ. තත්ත්වයේ මෙසේ වුවද මෙම අවස්ථාවන්හිදී විශේෂයෙන් ජලනාස්‍ය සඳහා සටන් වදිද්දී මා තුළ ප්‍රබල ලෝභයක් ක්‍රියාත්මක වන බවක් පෙනේ. තවද ලෝභයත් අල්පේච්ඡතාවයත් අතර ඊතා තැන් බෙදීමක් ඇති බව හැඟේ. මගේ පැනේ නම් කෙලෙස් අඩුවෙත්ම ඇති අඩුවෙන්ම ඇති කර ගනිමින් ප්‍රයෝජන සැලකීමේ ක්‍රමවේදය කුමක්ද යන්නේය. මේ ඊට අසීරු පැනයක් බව දනිමි. ඒත් ඔබ වහන්සේගේ විචක්ෂණ බුද්ධියේ පිහිට පතමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඒක ඇත්තටම බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. ද ෂූමාකගේ පොත Small is Beautiful කියන එක ආවේ ලෝකයේ mass production වලට ගිහිල්ලා අසීමිත පාරිභෝගිකත්වයක් තියෙන කාලේ. දැන් පදනම් කරේ බුද්ධ ආගම. දහම හරි ගස්සලා යා ඇති කරගත්ත පොත best seller small is beautiful අනිත් එක ඒ සිංහබාහු නාටකමේ සුප්පාදේවි කැමැති සිංහයත් එක්ක කැලේටලා අහිංසක ජීවිතයක් ගත කරන්න. මොකද දරුවෝ දෙන්න කියන අපිට ශිෂ්ටාචාරය ඕනේ කියලා. කෙල්ලනම් සිංහ සීවලී නම් එච්චර නට නැහැ. මොකද සිංහබාහු උග්‍රව රිප්ලේ කරලා. රිප්ලේ කරලා රාහු බල ගත්තා ගල් වෙන කැඩුවා දෙන්දල විස කරා අම්මයි තාත්තයි නංගි අම්මයි නංගි දෙන්න කරත ගත්ත ගියා යනකොට සුප්පා දේවි කියනවා දරුවන් හණ්ඩා කරනෙමේ බණ්ඩා ප්‍රේමට සිංහයත් එක තරහක් නෑ ගල් වෙන දාන යන්න ඕනක මොකුත් නෑ කැඩිය දාලා යන්න ඕනක මොකුත් නෑ මොකද කරන්නේ දරුවෝ කියනවා ශිෂ්ටාචාර වෙන්න ඕනේ නිසා ලෙන දිහා බල්ලා කියනවා දරුවන් හණ්ඩා කරනෙමේ බණ්ඩා අපිට බොට්නි සූ ගන්නපු මැඩම් තමයි සුප්පාදේවි මාලිනී රන්සිංහ. ඒ එතකොටම මට මතක් වුණා අපේ අම්මලාටත් ওই தත්ත්වය තියෙනවා. අපේ අම්මලා දැකලා තියෙනවා ඊට ඉස්සෙල්ලා પરම්පරාව. ඒක ඉතාමත්ම අර පිටු ප්‍රශ්න දායකයි. අපේ අම්මා වීපැදුරේ වේලනකොට කූඹි අරන් යනවනම් වී ඇටයක් අතේ කෝල්ල ටිකක් ගන්න ගිහලා වී ඇටේ අත තියලා කූඹින්න කරදර නොවන විදිහට ගෙනල්ලා ආයෙ වී ඇටිලා. ඒකල බත්පතක් විසි කෙරුවොත් එහෙම. බත් කාලේ ඉවර වෙලා. අම්මා කියනවා ඇටි ඇටි හදාගත්ත බත් ඔය. අපච්චි කුඹුරෙන් ගෙනාවු බත්. කඹුරනවා දරුවෝ. විසි කරන්න එපා. විසි කරන්න දෙන්න. බෑ ඉතුරුනොත් උදේට දියබත් හදලා දෙන්න. දවල් ඉතුරුනොත් රැයට ගන්න. අද ඉන්නේ කියන්ට අද ඉන්න තොපට මම තේරෙන්නේ නැහැ. වෙනවා. ජීවන්න වෙනවා පෘථිවිය රත් වෙනවා. පරිසරයේ දූෂණය වෙනවා. කවුරු හරි මේ අර පිටිපස්සට තේරුම් ගත්තා නම් ඌ මගාරවල අනුන්ට එන වදිනවා. එහෙමයි අපි අම්ම කියන්නේ. අනේ ඔක ඒක මග මගාරවල එන වදිනවා. ඒක මම මේ අවුරුදු 30 ඇතුළත පුදුමාකාර විදිහට දකිනවා. නිහතමානී ජීවිත ගත කරන අයට ওই මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඒගොල්ලෝ මව පාණ්ඩ යන්නේ නැහැ. සමහරට දරුවෝ නිසා ශෝබන ටිකක් කරනවා කරන්න බැරිකම නිසා නමුත් කවදාකවත් පාවා දෙන්නේ නැහැ. කවදාකවත් මේ මේ නිහතමානී කොනත ඉනක් කියන දැනගන්න එක පාවා දෙන්නේ නැහැ. ඒ නිල්ලම ඉන්න ගොඩින් මාත්‍යත් විතර කවුරුවක්වත් කාටවත් විරුද්ධ වෙන්නේ නැහැ. හරීම නිහතමයි කියනවා වැරද්දක් දැක්කනම් ඒකට එපා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ මොකද්ද මේ කතාව? ඉනක් තියෙනවා. ඒක අද කාලේ ඔය මේ ලියන එක නදන්නේ අද තියෙන නවීනම තාක්ෂණය ඔතන තියෙනවා. හැම තැනකම උගන්වනවා. මේ අරබිරි බැස්ම පිළිබඳව ඒක වෙස්ට් එකේ තාලට උගන්වන්නේ. නමුත් ඒක අපේ අම්මලා අපිට උගන්වපු දෙයක් තමයි. ඒ නිසා කිසි විචයකට බය වෙන්න බෑ. කිසිම තැනක මේ විචි කරලා අහක දාපු ප්‍රහංශකුලි දෙයක් කරන්න වැඩ කරන්න මයිලා කවදාකවත් ලැජ්ජාවක්. මට අනිත් අලුත් දෙයක් කරන්න වැඩ කරනකොට හරි ලැජ්ජයි. කවුරු හරි අස් කරපු දෙයක් හොදලා පාවිච්චි කරන්න තියෙනවනේ ජීවිතේ පුරාම ආපු දෙයක් මම ඒකයි මේ ස්කවුටින් වලට කැමති. ස්කවුටින් ඔක්කොම කරන්නේ අතේ මේ කෑටි එකකට කරලා වැඩි කරලා කරගෙන යන්නේ කියන්නේ. ඒකේ ඔය හිතන තරම් සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කලාවක්. හැම වෙලාවෙම බලන්න මේ කවුරු හරි විසිකලා තියෙන දෙයක් නම් අහලා ඔයාට එපා නම් මට දෙන්න. කිසිම ලැජ්ජාවක් නැහැ බොහොම සතුටින් පාවිච්චි කරලා. ඒක නිසා මේ දැන්ට අවුරුදු 20කට විතර ඉස්සලා නම් ඕක ඇත්තටම ෆැෂනබල් ගිහිල්ලා ඔය අලුත් බඩු වලට යන කාලේ තුන දැන් ලෝකෙට පිළිගන්න වෙලා තියෙනවා. රීසයිකල් මේ මෙතන තියෙන බින් එක. Recycle reuse and recycle reuse ආ රගුලෙන් තුනක් තියෙනවා. මට එතන ළඟට ගියාම කුයි කුයි ගන්නවා මේක ඇරලා බලන්න මේකේ කොච්චර දේවල් මට ගන්න පුළුවන්ද කියලා බලන්න ඉතින් කට්ටිය බලන්නේ ඉන්නේද මං ග්‍රිෆිත් යුනිවර්සිටි එකේ ඉඳද්දී පින්නපාත කරගෙන එන පාර අයිනේ දාලා තියෙනවා කන්ටේනර් කොට ලොකු එකක්. ඒකේ කර්රුමේට දොර ඇරලා තිබ්බා. මේ hair dryers, vacuum cleaners, fans ඉන්න තොගයක් මේකේ දාලා තියෙනවා මට මට හිතෙනවා කර තියාගෙන යන්න පුළුවන් තැනක තියෙනවා මම කර තියාන කියලා සත්‍යපාසල දරුවන්ට උගන්වනවා මේවා පෙන්නන. නමුත් මේ රටේ ඒවා විචිකරණ හැටි. එක පාටියක් ඉවරනට පස්සේ විචිකරණ ආහාර ප්‍රදේශේ ගන්න එපා ඒව ආදර්ශයට ගන්න එපා. ඒව අපේ ජාතියට උරුම නැහැ අපේ ජාතිය බලන්න සිසාවැව පිටිපස්සෙන් ගන්න වතුර කඳුල හැතැම්ම හතරක් ගෙනියලා තමයි සම්මසු වෙන හදලා තියෙන්නේ. ඒක දීපගුණක් ලෝක ඉතිහාසයේ ඉස්සල්ලාම හතපු දීපගුණ වැවෙන් බන්ටකින් මෝදු වෙන දිය කඳුල. අරංගිල වැඩ කළා. අපේ ජාතිය හරීම ප්‍රවුඩයි. මොකද හේතුව පොළොමහී කාන්තාව නිකබලන දේවල් නාස්ති කරන්න. ඒක මේ භාවනාවට අදාළ නැත්තේ නෑ. අන්න කෙලින්ම අදාළයි ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවා බුදුරජාන් වහන්සේ සංඝයාට පූජා කරපු කිසිම දෙයක් මොනම විදිහින් හරි නාස්ති කරොත් සංඝ දෙය සද්ධා දෙය විනිපාතයට වැටෙනවා. අන්තිමටම පාවිච්චි කරනවා. මොකද මිනිස්සු දෙන්නේ අපිට 10 වෙන්නේ. ඕගොල්ලෝ කල්පනා කරනවා අම්බ කරන කෑවට අපි සුභාධර්මයට වග වෙන්න ඕනේ. පොළොමහි කාන්තාවට වග වෙන්න ඕනේ. අපි කන්නේ කාගෑරි එකක් කියලා හිතා ගන්න. ඒක පිළිබඳ දීර කටයුතු. ඔය කියන තරම් අමාරු නෑ ඔය ප්‍රශ්න. දරුවන්ට ඒක කරන්න දෙන්න ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් Taman ආදර්ශ දෙනකොට ඒක නිහඬ බඩක් වෙනවා. ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න 10ක් විතර තියෙනවා. වැඩෙනවද? බෝ වෙනවා. වගේ දැන් මේ මේ. මම හිතා මේ ඉවරයි කියලා. ඔව් සවනස් සක්මන් භාවනා පිළිබඳ තුනකුත් ඊළඟට ආයිත් පරයන්ක භාවනා පිළිබඳ තවත් ප්‍රශ්න ගණනාවකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් වෙලාව ගිහිල්ලා තියෙන නිසා ප්‍රශ්න හෙට තියා හෙට තියාගන්න. අනේ මම ස්වාමීන් වහන්සේන අපි හෙට ඒ ප්‍රශ්නට උත්තර සපෙමු. සපින කියන්නේ හෙට පටන් ගන්න ඉුවයි. එනිසා ඒ කට්ටිය අද ඉදිරිපත් තුන් කිරීම නිසා යම් පාඩුවක් වෙලා තියෙනවා. ඒකට අපි කනගාටු ප්‍රකාශ කරනවා. අපි පැය එකමාරක් අරගත්තා. ඒ නිසා මේ ප්‍රශ්න අපි හෙට පටන් ගන්න හුඟක් වෙන්නේ මොකද්ද? ඔය මේ කියවපු ප්‍රශ්න ටික හෙට උදේ කියාවි. ওই ප්‍රශ්න ටික නැති කරගන්න. ඒ මොනොත් එහෙම ඔක්කොගේ වැරද්ද නැහැ. ආවලාගේ වැරද්ද තමයි කියන්නේ. ඒ නිසා මේ කියවපු ප්‍රශ්න අයින් කරගන්න අනිත් දවසේ පටන් අරගන්නේ ඔය ඉවරෙච්ච නැති ඔක්කොම ඒ කියන්නේ කියවපු නැති ප්‍රශ්නයි කියවපු ප්‍රශ්න ඔක්කොම කීයද? ඒක එකෙන් පටන් ගන්න හැමදාම පටන් ගන්න අද මෙච්චර ප්‍රශ්න ගාණක් ලැබිලා තියෙනවා කියලා සභාවට කියලා පටන් ගත්තා නම් අපිට ඒක දේශී මුළු සභාවම දැනුවත් වෙනවා. දැන් එවනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.